හරි. මේක කොච්චර පොත්වල තිබුණාට වැඩක් නැහැනේ. මේ පොත වැඩක් නැහැ. මේක ප්‍රායෝගික වෙන්න ඕනේ. හැබැයි දැන් බුද්ධ දේශනාවට අනුකූල වෙන්නත් ඕනේ. අපි දකින්න පැත්ත. නැත්තම් බොහෝම පහසුවෙන් කෙනෙක් අසඤ්ඤයට යන්න පුළුවන්. හරි? අන්න ඒකයි. ඒ කියන්නේ වැරදි පාරේ ගිහිල්ලා ගොඩාක් දෙනෙක් අසඤ්ඤයට යනවා. මම පුංචි උදාහරණ දෙක තුනක් පෙන්නන්නම්. හරි? අන්න ඒකයි. මේක හරීම සියුම්. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට තේරෙනවද මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලා? ඔව්. කොහොමද ඔයගලන්ට ඔයගලන්ට තේරෙන විදිහ නිකන් කියන්න බලන්න මධ්‍ය ප්‍රතිපදාවෙන් කොහොමද අපි මේක දකින්නේ අන්තවලට යන්න අන්ත අන්ත නැතුව යන තැන තමයි මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ ඔව් නැත්නම් මද්ද සිතවිල්ලක් ආවට පස්සේ සිතවිල්ල ස්වභාවය කියන්නේ මේ මොහොතේ කරන්න තියෙන නම් ඒක කරනවා එහා ඒකට ඇලීම ගැටීම දෙපැත්තට නොයයි ඒක කරන්න කල යුත්ත කරනවා වගේ හැඟීමක් තමයි මට කියන්නේ. හරි. අපි මෙහිම බලමුකෝ. දැන් අපි හිතමු ඒක කරන්න කල යුත්ත කරනවා වගේ හැඟීමක් තමයි මට කියන්නේ. හරි. අපි මෙහෙම බලමුකෝ. දැන් අපි හිතමුකෝ දැන් ওই ඉදිරි පිට තියෙන දේවල් ටිකක් ගැන කියන්නකෝ. ඔබතුමියට ඉදිරි පිට තියෙන ඕන දෙයක් කියන්න ප්‍රශ්නයක් නැහැ. සම්මතේ සම්මතේ යන විදිහට කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. මගේ <laughs> ළඟ ඉස්සරහා තියෙන ටීවී එක තියෙනවා මල් ගස් ටිකක් තියෙනවා. එහෙම තියෙනවා. හරි. අපි ටීවී එක ගමන් එක. හරි. ටීවී එක කියන තැන ගත්තාම ඔබතුමියට දැන් ඔතන ටීවී එක ගැන දැන් ඔබතුමියට කොහොමද ටීවී එකක් හම්බ වෙන්නේ? මේ ටීවී එක හම්බ වෙන්නේ සිතුවිල්ලේ. කොහොම සිතුවිල්ලකින් හම්බ වෙන්නේ? සිතුවිල්ලකට බෑනේ එළියට යන්න. ඔව් එළියට යන්න බෑ දැන් ඇහැයි රූපය ගැටෙනකොට මනසටනේ මන විඥානේ මන මනසට මනස තමයි කියන්නේ පෙර පෙර දත්තානුව මෙතන ටීවී එක කියලා කියන්නේ. ආ අන්න අන්න අන්න අන්න එක තැනක් අහුණා. පෙර මතක. ඔන්න ඔන්න ඕන්න දරපෝලන්න. පෙර මතකයක් කොහොමද ඉන්නේ? අතීතයේ ගෙවිලා ඉවරයි. මතකය නෙවෙයි. ඒ කියන්නේ පෙර දත්ත ටික තමයි මේ ටීවී එක කියලා දැන් අපට පුදු කරලා තියෙනවනේ. ඒක ඒ මොහොතට මේ මොහොත ඒ මොහොත මේ මොහොත වෙනවා. පොඩ්ඩක් ඉන්න. අතීතයේ හම්බ වෙන්නේ නැත්තම් පෙර දත්ත ගැන කතා කරන්න බෑනේ. අතීතන්න වාගමියන් නප්පටිකන්තේ අනාගතං යතිතීත පහීනත්ත අපච්චන්ත අනාගතං පච්චුප්පන්න යෝධම්මත් තත්ත තත්ත විපස්සති ඔන්න ඔතන පොඩි වැරද්දක් තියෙනවා. හරි? නෑ ඒක හොඳයි. විවෘතව ඔහොම කතා කරනකොට තමයි වැඩේ අහුවෙන්නේ. මම ඒකයි කිව්වේ. හරි? හරියටම නිලේ නිලේ නිල අහුවෙනවා. හරි? ඔතන කවදාකවත් අපිට අතීතේ හම්බ වෙන්න බෑ. අතීත අතීතයේ තිබ්බ නෑමට කතා කරන්නකොට බැහැ නේද ඒක කියන්නේ මේ ඒ මොහොත මේ කියන්නේ අපිට ඒ කියන්නේ සම අනන්තර සමානතර ස්වභාවයක් නේ මෙතන මේ වෙන්නේ. හ්ම්. ඒ එතකොට එතකොට දැන් කතා කරන වෙලාවට ඒක එහෙම දෙයක් නෑ කියන එක අතුලාන්තයෙන් තිබ්බට මේ දැන් කියන්න බැහැ කෙනෙකුට එතකොට කියන්න වෙන්නේ දත්ත පද්ධතිය නැත්නම් ඩේට පද්ධතිය හරිය මොකක්ද හරි පොඩ්ඩක් ඉන්න. ඔන්න ඔන්න ඔතන තමයි උබ්බේ නිවාසනුස්සති ඥානය කියන එක. ඒ කියන්නේ ඥානයේද දැනුමද කියන එක තීරණය වෙන්නේ ඔතනින්. ඔන්න ඔතන. පෙර හරිද? ඥානය කියන එක ආයි කවදාවත් එහෙම රැවටෙන එකක් නෙමෙයි. රැවටෙන්නේ. දැනුම කියන එක ආයි වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒකයි ඥානීය වෙනස්. ඥානීය වෙනස් දැනුම වෙනස්. හරිද? දැන් ඔබතුමිය හොඳට බලන්න ඔන්න ඔතන තමයි දැන් ඔන්න මට අහුවෙච්ච එක තැනක් මම දැන් ඔන්න අපි ඔක ලියමු. හරිද? දැන් බලන්න ඔබතුමියට දැන් ඔබතුමියට අපි හිතමුකෝ දැන් අද උදේ කතන්දරයක් අපි ගමුකෝ. මේ මොහොත කියන්නේ වර්තමාන මොහොතක් නේ? මොහොත. දැන් ඔන්න ඔබතුමිය පැය 6ක් ආපස්සට ගිහිල්ලා තියෙන්නේ. හරිද? දැන් හිතන්න ඒ මොහොතේ ඉන්නේ කියලා. එහෙනම් ඒ මොහොත දැන් මේ මොහොත. හරිනේ? මේ මොහොත කියන්නේ වර්තමාන මොහොත. කන්න පච්චුප්පන්න යෝදම්. අන පච්චුප්පන්න මොහොතේ දැන් ඉන්නේ. දැන් මේ මොහොතේ ඔතන ඉදිරි පිටට ඇහැ ගැටෙනකොට අපි හිතමු ওই විදිහටම ටීවී එක හම්බ වෙන්නේ කියලා. හරිද? ටීවී එක දැන් ටීවී එක ඔන්න ඇහැට ගැටෙනවා. දැන් ඔය දැන් මේ මොහොතේදී ඇහැට ගැටෙනවා වගේ ටීවී එක ඇහැට ගැටෙනවා. ඇහැට ඇහැ රූප ගැටෙනකොට ටීවී එක කියලා හදා ගන්නවා. හරිනේ. ටීවී එක කියලා හදා ගන්නවා. එතකොට ඇහැට වැටෙන වර්ණ සටහනක් නේ. එහෙම නැත්නම් ආලෝක ආලෝක සටහනක් වැටුනේ නේ. ආලෝක කිරණ ටිකක් වැටුනේ. හිත හදාගත්තා ටීවී එක කියලා. ටීවී එක කියලා. හරිද? ඔන්න දැන් ඔබතුමිය කියන හිත හදාගත්තා ටීවී එක කියලා. ටීවී එක කියලා. හරිද? ඔන්න දැන් ඔබතුමිය කියන ආකාරයට දැන් මේ ටීවී එක කියන්නේ අතීත දත්ත ටිකක් ආවේ. වර්තමාන මොහොතේ අතීතයක් ගැට ගැහුණා. හරිනේ. ඇත්තට මෙහෙමද වෙන්නේ? ඔන්න ඕක තමයි ඇත්තටම එහෙම වෙන්නේ ඇත්තටම වෙන්නේ ඇත්තටම තියෙන්නේ වර්ණ වර්ණ සටහනක් කිර කියන ආ එතකොට ටීවී ටීවී එක කියලා ඉපදෙන එක ටීවී කියලා හම්බ වෙන එක අන්න ඒකයි මම අහන්නේ දැන් අපිට පේන්නේ නම් අතීත මතක සටහනක් තමයි දැන් මේ ගැට ගැහුණේ කියලා වර්තමාන මොහොතේනේ. ඔව්. ඕක දෘෂ්ටියක්. ඕක දෘෂ්ටියක්. ඒ කියන්නේ ඔතන ධර්මයේ ඔය තියෙන්නේ ඔය තියෙන මිත්‍යාව. ඒ කියන්නේ ඔතන ඔතන ඔහොම නෙමෙයි ඕක දකින්න ඕනේ. හරි අපි තව ටිකක් බලමු. ওই විදිහට ඔබතුමී යනවා අවුරුදු 10ක් ආපස්සට. මේ මොහොත වර්තමාන මොහොතක්. හරිනේ? ඔය විදිහටම හැට රූපේ ගැටෙනවා. අර විදිහටම හදා ගන්නවා ටීවී එක කියලා. මොන වන්නේ? ඔන පෙරකඳ පිළිවෙත බලාගෙන පුබ්බේ නිවාසානස්සති ඥාණයෙන් අපි ආපස්සට ආපස්සට ආපස්සට දැන් මේ යනවා. හරිද? එතකොට මෙහෙමයි. දැන් අපි මේ කරන්නේ පුබ්බේ නිවාසානස්සති ඥාණයෙන් පෙර කඳ පිළිවෙත බල බල ආපස්සට ආපස්සට ආපස්සට ආපස්සට ආපස්සට යනවා. හරිනේ? අන්නේ යන්න ගන්නකොටම මම දැක්කා පොඩි වැරද්දක්. අන්නේ ඒකත් එක්ක තමයි මම දැන් මේ හදාගෙන යන්නේ. ඒක එහෙම නෙවෙයි කියලා පෙන්වන්න. ඒ කවදාකවත් එහෙම නෙමෙයි. එහෙම වුණොත් බුදු පියාණන් වහන්සේගේ අර අර මං කිව්ව මේ අතීතන්න වාගමීයන් අපපටිගංකේ අනාගතං කියන අතීත වර්තමාන අනාගත ගැන දේශනාව බොරු වෙනවා. ඒක ගැලපෙන්නේ නැහැ උතනට. හරිද? ඒක ගැලපෙන්නේ නැහැ. අන්න ඒක වුණා දැන් බලන්න ওই විදිහට අපි ආපස්සට ආපස්සට අවුරුදු 10කට ආපස්සට ගිහිල්ලා දැන් ඒ මොහොත තමයි මේ මොහොත. ඔන්න වර්තමාන මොහොත. මේ මොහොතේ ඇහැට රූපේ ගැටෙනකොට හිත හදාගන්නවා මොකද්ද? ටීවී එකක් කියලා. ටීවී එකක් කියලා. ඔන්න බලන්න. ඇහැට වැටෙන්නේ වර්ණ සටහනක්, ඇහැට වැටෙන්නේ ආලෝක කිරණයක්, හිත හදාගන්නවා ටීවී එකක් කියලා. අන්න බලන්න ටීවී එකක් කියලා. වර්ණ සටහනේ වචනක් නැහැ. නේද? හැබැයි අපිට හම්බ වෙනවා ටීවී එක. කනහරහ ආවෙත් නැහැ ටීවී එකක් කියන සද්දේ. නමුත් ටීවී එකක් හම්බ වෙනවා නේ. අන්න හරි. එතකොට බලන්න එහෙනම් පේන එකට අදාළ එකක් නෙමෙයි හිත හදාගන්නේ නේ. ඔව්. අන්න එක තැනක්. හොඳේ. ඔන්න ওই විදිහට අපි අවුරුදු 20ක් විතර ආපස්සට යනවා. ඔන්න ඒ මොහොතේ තමයි දැන් ඔබ ඉන්නේ. ඒ මොහොත මේ මොහොත මේ මොහොත වර්තමාන මොහොත ওই විදිහටම හැට රූපේ ගැටෙනවා. ගැටෙනකොට අදාළ එකක් නෙමෙයි හිත හදාගන්න. හිතන්න. අන්න හරි. එතකොට ඔහොම ඔහොම ඔහොම මුලින්ම ඔබට ටීවී එක හම්බ වෙච්ච තැන දැන් ඔබ ඉන්නේ. හරිද? ඔන්න දැන් ඒ මොහොතේ ඉන්නේ. ඔන්න ඒ මොහොතට මොහොතකට ඉස්සල්ලා ඔබේ ලෝකේ ටීවී එක තිබුණා. මුලින්ම ටීවී එක හම්බ වෙන්න තැන තමයි දැන් ඔබ ඉන්නේ. ඔන්න ඒ මොහොතේ දැන් ඉන්නේ ඔබ. ඒ මොහොත තමයි මේ මොහොත මේ ඒ වර්තමාන මොහොත මේ මොහොතකට මොහොතකට ඉස්සෙල්ලා අපිට තිබුණා ටීවී එකක් කියලා එකක් ඔබේ ලෝකේ නෑනේ ඇයි මුලින්ම ටීවී එක අහුවෙච්ච තැනනේ ඔබ දැන් ඉන්නේ ඔව් ඊට ඊට මොහොතකට ඉස්සෙල්ලා අපි දවසකට ඉස්සෙල්ලා කියලා අන්න ඒ මොහොතේ අපි දැන් ඉන්නේ දවසකට ඉස්සරහට ගියා පස්සට එතනදි ටීවී එකක් ඔබේ ලෝකේ තියෙනවා නෑනේ අන්න ඔන්න හොඳට බලන්න ඔබට නෑනේ. අන්න ඔන්න හොඳට බලන්න. ඔබට මුලින්ම ටීවී එකක් හම්බු වෙච්ච දවසට දවසක් ආපස්සට අපි ගියොත් එහෙම එතන ටීවී එකක් ඔබේ ලෝකේ තිබුණේ නෑනේ කොහෙවත්. නෑ තිබුණා. ආන්න නෑ. අන්න හොඳට බලන්න. දවසක් ආයි ඉස්සරහට එනකොට ඔබට එක මොහොතක ටීවී එකක් කියලා එකක් හම්බ වෙනවා. ආ ඒ මොහොත තමයි දැන් මේ මොහොත. ආනබන. අර විදිහටම දැන් බලන්න එහෙනම් ඔන්න ඔන්න ඔබ බලන්න ඔබට මේ ටීවී එක කියන එක හම්බ වෙන්නේ පෙර නොතිබීම. පෙර නොතිබීම. අන්න ඒ කියන්නේ ලෝකේ කොහෙවත් තිබුණේ නැහැ නේදනේ. පෙර නොතිබීම තමයි ඔබට ටීවී එකක් ඉපදෙන්නේ. ආ එහෙනම් ටීවී එකක් තිබෙන ලෝකෙක ඔබ ඉපදිලා තිබිලා නැහැ නේද ඒ වෙනකොට. නෑ. අන්න වාන්න. යන්නේ නේ. දැන් මේ මේ මොහොතේ ඉන්නේ. අන්න මේ මොහොතේ ඔබට ටීවී එකක් ඉපදුනා. එහෙනම් අතීතයේ කතාවක් නැහැ නේද උතන දැන්? අතීතයේ ටීවී කතාවක් නැහැ නේද? පෙර නොතිබීම නේද ටීවී එක ඉපදුනේ? ඔව්. ඕකම නෙමෙයි දැන් වෙන්නේ. ඔව්, shabdaya හරහායි. නෑ. මං අහන්නේ ඔන්න වාන. ඔන්න ඔන්න ඔන්න හොඳට බලන්න. ඒ කියන්නේ ඔබ අර මුලින්ම අර මං කිව්වේ අතීතන වාගමිය නප්පටිකං කියනාගත යතිතීතම් පහී නැත්තම් අපච්චන් තනාගත පච්චුප්පන්න යෝ ධම්මා තත්ත තත්ත විපස්සති කියන ධර්මතාවය ඔබ දකින්න ඥානය බලන්න ගන්න පුළුවන් දෙයක්. ඔන්න බලන්න. එතෙන්දී ඔය අතීත කතන්දර අතීත සටහන් ඔක්කොම ඉවරයි. ඩිලීට් වෙලා. ඔබට එහෙම කතන්දර නැහැ. ඔබට හැම දෙයක්ම ඉපදෙන්නේ දැන්. ඔබ අහලා තියෙනවා ජාති ධර්ම සූත්‍රය ගැන. ස්කන්ධ ස්කන්ධ ස්කන්ධාණං ආතිපා නෑ සෝරි නෑ නෑ ಜಾති ධම්ම සෝරි නෑ නෑ ಜಾති ධම්ම සූත්‍රය කියන්නේ ඇහැ ඉපදෙන ධර්මතාවය ධර්මතාවය ඇහැ ඇහැ ඉපදෙන ස්වභාවය කොට ඇත්තේ රූපේ ඉපදෙන ස්වභාව කොට ඇත්තේ ඇහැ රූප චක්කු විඥානයේ ඉපදෙන ස්වභාව කොට ඇත්තේ චක්කු සංපස්සේ ඉපදෙන ස්වභාව කොට ඇත්තේ චක්කු සංපස්සචා වේදනාව ඉපදෙන කොට ඇත්තේ ඔය කිව්වේ මොකද්ද? ඇහැ රූප චක්කු විඥාන තිංගා සංගති පස්ස ආන්න ඔය සාධක. එහෙනම් ඇහැ ඉපදෙනවනේ. ඇහැ තියෙනව නෙමෙයිනේ. අන්න බලන්න රූපේ ඉපදෙනවනේ. එහෙනම් රූපේ තියෙනව නෙමෙයිනේ. චක්කු විඥානේ ඉපදෙනවනේ. තියෙනව නෙමෙයිනේ. එහෙනම් තියෙනවා ඉන්නවා කතන්දර නෑ නේද කොහෙවත්? නෑ. ඉපදෙන කතන්දරනේ තියෙන ඔක්කොම. ඒ මොහොතට හේතු නිසා හට ගන්නවා. හට ගන්නවා. ඉපදෙන්නවා කියන්නේ හට ගන්නවා කියන එක. හරිනේ ඔන්න බලන්න දැන් ඔබට ඔන්න ඔබ මව් කුසින් බලන්න දැන් ඔබට ඔන්න ඔබ මව් කුසින් ඉපදී වුණා ඔබ ඉන්නේ මේ මොහොතේ කියලා හිතන්නකෝ දැන් දැන් ඔබ දන්නවද ඔබ ඉපදුනා කියලා ඔබට අම්මා කෙනෙක් ඉන්නවා තාත්තා ඉන්නවා මේ ඔබ ලෝකයක් තියෙනවා ඉර හඳ තාරකා මෙහෙම ගෙවල් දොරවල් වාහන අක්කලා අයියලා නෑදෑයෝ බුදුහාමුදුරුවෝ කෙනෙක් ඉඳලා මේ කතා නේද නෑ ආසස් ආසස් ඉක්මනට කරන්න ඕනේ කියලා දැන් ඔබ දන්නවද නෑ නෑ හරි ඔබ ඉපදුනා කියලාත් ඔබ දන්නේ නෑනේ මම ඉපදුනා කියලා ආ රයිට් පොඩ්ඩක් ඔය විදිහටම ඔන්න ওই විදිහටම කාලයක් තිබුණානේ. ඔව්. දැන් ඔබට දරුවෝ ඉන්නවද? ඔව්. ඉන්නවද? නෑ කතා කරන්න කමන්නේ. නෑ නෑ ඔබට ඉන්නවද? හරි. ඔබට දරුවට දරුවා ඉපදිච්ච වෙලාවේ අඳුරට නේද? ඔව්. අන්න ඔතනින් දැන් ඔබ මේ අත්දැකීම බලන්න. හොඳට බලන්න. හොඳේ? ඔන්න බලන්න. දරුවා ඔබ අඳුනගත්තද අම්මා කියලා? දරුවා අඳුනගත්තද දරුවා කියලා? ඒත් නෑ. ආ දරුවා මේ කිසි දෙයක් ගැන දන්නේ නැතුව උඩු වෙඩි අතර හිටියානේ. ඔව්. ආ ඔහොමම කාලයක් යනකොට ඔබ කොහොමද දරුවට පුරුදු කරේ? ඔබ අම්මා කියලා අඳුන්වලා දුන්නේ කොහොමද? තාත්තා කියලා අඳුන්වලා දුන්නේ කොහොමද? ඔබ බබාට බබා කියලා අඳුන්වලා දුන්නේ කොහොමද? මේ කිරි බෝතලේ කියලා කොහොමද අඳුන්වලා දුන්නේ? කියන්න බලන්න. ශබ්ද ශබ්දය හරහා අන්න හරි. ශබ්දය හරහා කොහොමද අඳුන්වලා දීපිටි කියන්නේ? මොකද නැ ඔක ඕන වෙනවා. ඔන්න ඔතනයි පුබ්බේ නිවාසනසති ඥානය එන තැන. අ කියන්නේ දැන් මම කියන්නේ අපි පුරුදු කරපු විදිහට මම මම කොහොම හරි හදාගෙන තියෙන විදිහට තමයි මම ළමයට ඒක පුරුදු කරන්නේ. ඔව්. මගේ දැන් මට මට මම මම කොහොම හරි හදාගෙන තියෙන විදිහට තමයි මම ළමයට ඒක පුරුදු කරන්නේ. ඔව්. මගේ දැන් මට මට කනට ශබ්දය ඇහිලා තියෙන විදිහට තමයි මගේ ඒ ශබ්ද තමයි ළමයට කොහොමද පුරුදු කරේ? පුරුදු කරේ කොහොමද? රූපයක් පෙන්න පෙන්න මේ අම්මා. පෙන්න පෙන්න ආන්න අන්න ඒ ටික එන්න ඕනේ. නැත්තම් මේ හරි <laughs> ඒ අන්න වර්ණ සද්ද ගැට ගහින්නේ ඔන්න උතන. ගැට උතනේ. හරිද? ඒ කියන්නේ රූපයක් පෙන්න පෙන්න ඒ කියන්නේ ඇහැට රූපේ ගැටෙනවා. නව කනහරහත් ඒ මොහොතේම සද්දයක් එනවා නේ. සද්දිකුත් දෙනවානේ. රූපයක් පෙන්නනවා සද්දයක් දෙනවා. රූපයක් පෙන්නනවා සද්දයක් දෙනවා. සද්දයක් දෙනවා. අන්න බලන්න. ඇහැට වර්ණ, කනට ශබ්ද. ඇහැට වර්ණ, කනට ශබ්ද. වර්ණ ශබ්ද. හරිනේ? අන්න බලන්න. එතකොට ওই විදිහට ඔබ දරුවාට පුරුදු කරානේ. මේ අම්මා, මේ තාත්තා, මේ පුතා, මේ පුතාගේ කිරි බෝතලේ, හරි නේද? මේ ටිලින් ටිලින් එක ආ දැන් දරුවට දරුවා ඉපදුනා. ඉපදිච්ච දවස් ඉඳලා තෝ විදිහටම ඇහැට පෙනීම තිබුණානේ. කනට සද්දත් ඇහෙන තිබුණානේ. ඇහැ කන නාසය දිවකය ওই ටිකට ඔය කියන විදිහටම නමුත් කවදාකවත් හම්බුන්නේ නැහනේ අම්මා තාත්තා කිරි බෝතලේ මම කියලානේ. අන්න බලන්න. ඒක හරියට මේ වගේ. දැන් ඔබ ගේනවා ගෙදරට ටීවී එකක්. ටීවී එකක් ගෙනාවලා ඔබ ඇන්ටනාව හරියට ඇඩ්ජස්ට් කරන්නෙත් නැහැ. දැන් ඔක්කොම ටික වයර් ටික ගහලා ටීවී එක දැම්මට ඔබට channel අහු වෙනවා. අහු වෙනවද අහු වෙනවද නැද්ද අහු වෙනවද කියලා මං අහන්නේ ඩොට් ඩොට් ඇවිල්ලා නේ අර ටැන්ටනාව ටියුන් කරන්න ඕනේ නේද ටියුන් ඔව් ටියුන් කරන්න ආ දැන් ඔබ රේඩිය එකක් ගෙනල්ලා ඔබට රේඩිය එකේ අල්ලන්න ඕනේ මීටර් ටිකක් දැන් ඒ අල්ලන්න ඕන දැනට ඔබ මේක හරියට ටියුන් කරලා ගන්න ඕනේ නේද මීටරේ අන්න ඒ වගේ අන්න ඒ වගේ තමයි මේ ඇහැ කන නාසය දිව කය කියන මන කියන ඉපදෙනකොට කන්දානම් පාතුභාවෝ ආයතනනම් පටිලාභෝ කියන එක එත් එක්ක ඉන්නේ. ආවට තාම හරියටම ටියුන් වෙලා නැහැ. හරිද? එතකොට එතකොට බලන්න මේක ටික දවසක් යනකොට ඔබ දෙන ආහාරය දරුවට මේ පරිසරයත් එක්ක අනිස්සාදක එනකොට මේ ටික ගානට ටියුන් ටියුන් වෙනකොට හරියට ඇහැට රූප වැටෙන්න ගන්නවා. දැන් බොඳ නැහැ. අර ටීවී එකේ වගේ බොඳ ඩොට් ඩොට් නැහැ දැන්. හරියට පේන්න ගන්නවා. අන්න ඒකට තමයි පොඩි කාලයක් යන්නේ. ඔබට තේරුණා? හ්ම්. ආන්න මේ ආයතන ටික හරියට adjust වෙලා එන්න ඕනේ. හරියට දැන් අර මීටරේ අල්ලනවා රේඩිය එකේ ගොරගොර සද්දේ. හරියට අහුවෙලා නැහැ. ඒ වගේ තමයි මුලින්ම දරුවටත්. එතකොට ඒ ඔක්කොම ආයතන ටික ওই විදිහට ටික දවසක් කාලයක් යනකොට ඕක ගානට ටියුන් වෙනවා. හරියට කනට එන ඔබ දෙන සද්දේ. අම්මා කියන සද්ද ටික හරියට එනවා. ඇහැට හරියට ටික දවසක් කාලයක් යනකොට ඕක ගානට ටියුන් වෙනවා. හරියට කනට එන ඔබ දෙන සද්දේ. අම්මා කියන සද්ද ටික හරියට එනවා. ඇහැට හරියට රූප ටික ફોકસ වෙනවා. හරිද? මේ එනකොට තමයි අන්න ඔබ ඔබ රූපයක් පෙන්නනවා. සද්දයක් දෙනකොට රූප අන්න මේ දෙකට අනුරූපව දරුවා මේ රූපේ එනකොටම අර සද්දිත් වෙනවා. අන්න අර රූපේ එනකොට අර සද්දිත් මේක ওই විදිහට යනකොට එක මොහොතක දරුවර මොකද වෙන්නේ මේ වර්ණ සටහන වැටෙනකොටම අර සද්ද සටහන ඇවිල්ලා වැදිලා මේ සද්ද ටිකෙන් මන ඇතුලේ මේ කතන්දරේ නිර්මාණය වෙන හැටි දන්නවද මං අහන්නේ ඔබේ ඔබ දන්නවද ඒක වෙන හැටි කොහොමද වචන නිර්මාණය වෙන්නේ නෑ හිතට ඇහැටද රූප පේන්නේ නෑ හොඳට හොඳට බලන්න. අන්න හිතට කොහොමද රූප පේන්නේ? හිතට රූපයක් නැහැ. හිත තී හිතට තියෙන සිතුවිලිනේ. මනට ධම්මනේ තියෙන්නේ. මනට සද්ද නැහැනේ. මනට නැහැනේ මේ රූප. ඒ කියන්නේ මේ එළියෙන් වැටෙන වර්ණ සටහන් ඔය එකක්වත් මනට යනවාද? හොඳට බලන්නකෝ. නෑ. යන්න. එතකොට එතකොට දිවට දැනෙන කටට කැම ටිකක් දැම්මහම රස හිතට යනවාද? හිත කවදාවත් රස ඒ ඒ රසය දැකලා දැල්ලා තියෙනවා. ඒක දැනෙන්නේ දිවටනේ. මනට තියෙන්නේ ධම්මනේ. එතකොට එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඔන්න ඔතන තමයි නෝනා තියෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කතාව. ඔන්න ඔතන තමයි පටිච්ච සමුප්පාද න්‍යාමීය ක්‍රියාත්මක වෙන්නේ. ඇහැට රූප ගැටෙන එක පුරාණ කර්මයට වෙන දෙයක්. ඔතන මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඇහැ රූප චක්කු විඥාන කියන තැන නොගැස්සන්නේ කරුමේ. කරුමෙට විපාකයකට. ඔතනදී කිසි දෙයක් හම් වෙලා නැහැ. කිසිම දෙයක් ඔතන ඔතන වෙලා නැහැ. තිංගං සංගති පස්ස. ඇහැ රූප චක්කු විඥාන චක්කුම් පටිච්ච රූපේට උප්පච්චි චක්කු විඥාන තිංගං සංගති පස්ස. ඔන්න ඔතනයි තැන තියෙන්නේ. ඔන්න ඔතනදී බලන්න පස්ස විරත නිස්පර්ශය. කොහාටද ස්පර්ශය? මනසට. පස්සපච්චය පස්ස වේදනා සංඥා සංකාර විඥාන. අන්න බලන්න. ඇහැ රූප චක්කු විඥානයේ කියනකොට පෙනීම කියන තැනමයි රූපය. පෙනීම දැන් බලන්න ඔබතුමිය ඇහැ වහලා ඇහැ අරිනකොට ඇහැ වහන්න දැන්. ඇහැ අරිනකොටම ওই ඔක්කොම ටික පේනව නේද? සමස්තේම ඇහැට වැටලා තියෙන. ඔව්. ඔයා බලන්න ඔයාගේ ඇහි ඇහි අංශක 180 සීමාවේ ඔයා බලන්න ඔයාගේ ඇහි ඇහි අංශක 180 සීමාවේ ඔක්කොම ඔකට වැටලා නේද දැන්. ඔය ඇහැට හරියට කණ්ණාඩියකට වැටලා තිනවා වගේ නේද? කණ්ණාඩියක් දැන් ඔතන ඔබතුමිය ඔගේ ඔය දැන් බලන විදිහටම කණ්ණාඩියක් ඇල්ලුවොත් කණ්ණාඩියට වැටෙන්න පුළුවන් සීමාවේ ඔක්කොම ටික ප්‍රතිබිම්බ ටික වැටෙනවා නේද කණ්ණාඩියට? ඔව් වැටෙනවා. ඔය ඇහැට ඇහැට වැටලා තියෙන විදියම නේද තියෙන්නේ. එහෙනම් එහෙනම් ඔතන ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ ඔතනදී පෙනීම කියන ස්වභාවයේදීම නේද රූපේ තියෙන්නේ. ඔය බලන්නකෝ. පෙනීම කියන තැනමනේ රූපේ තියෙන්නේ. හොඳට බලන්න. තිංගන් සංගති පස්ස කියනකොට ඔන්න ඔතනදී ගති තුනකින් ස්පර්ශ වෙනවා. දරුවා ඇයි දැන් ඔතන රැවටීමක් නේ දරුවට වෙන්නේ නේද? දරුවා රැවටෙන්නේ කොහොමද? ඒ රහස දන්නවද? කොහොමද එහෙම වෙන්නේ කියලා. ඇයි ඔබ ඔබ ඔබට රැවටෙන්න හේතුව මොකද්ද? සත්‍යනිස් සත්‍ය නිසානේ. හ්ම්. ඇයි ඔබ ඉපදුනේ? ඔන්න ඔතනයි උත්තරේ තියෙන්නේ. ඇයි රහතන් වහන්සේ නොඉපදෙන්නේ? ඔබ ඉපදුනේ ඇයි? ඔබ ඉපදෙන්න රහතන් වහන්සේ පහනක් නිවනවා වගේ නිවිල යන්න හේතුව මොකද්ද? අන්නේ හේතුව තමයි ඔතන තියෙන්නේ. ඒ කියන්නේ ඔබට ඉපදෙන්න රහතන් වහන්සේ නොඉපදෙන්නත් හේතුව මොකද්ද? ඔබ මව් කුසකට ඉන්න රහතන් වහන්සේ පහනක් නිවන වගේ නිවිල යන්නත් හේතුව මොකද්ද? අපි ඉපදෙනකොට ඒක අපි අල්ලා ගන්නවා. ඉපදෙන ඒකද මේ මං අහන්නේ. එහෙනම් චුති චුති ප්‍රතිසන්දි කියන එක. යතේ සංසීසං සත්තාන කම්හිතම්මි සප්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බව ආයතනනම් පටිලාභෝ කියලා ඔබට ඉපදෙන්න ඒ කියන්නේ ඔන්න ඔය මේ සත්ත්වනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බව ආයතනනම් පටිලාභෝ කියලා ඔබට ඉපදෙන්න ඒ කියන්නේ ඔන්න ඔය ආකාර හය සකස් වෙලා ඉපදෙන්න හේතුව මොකක්ද ඔබට ආයතන හය අවිද්‍යාව හරි. අවිජ්ජාව කියන එක හරි. අවිජ්ජාව කියන්නේ මොකක්ද? අවිජ්ජාව කියන්නේ මොනවාටද? ඔබ ඇහුව ගිවන්නේ අර අර ජාඩුවත් එක්ක කරපු සාකච්ඡාව ඒකයි මම ඔය ටිකක් ඇහුවේ. අවිජ්ජාව කියන්නේ මොනවාද? කෙලෙස් වලට. කෙලෙස් නේද? කෙලෙස් නිසා නේද ඔබට ඉපදෙන්න හේතු උනේ. රහතන් වහන්සේ කෙලෙස් ප්‍රහීන කරපු නිසා නේද නොයි ප්‍රහීන කරපු හේඳ තමයි. ආ දැන් ඔබට තේරුණාද මූලික මූල හේතුව? රහතන් වහන්සේ කියන තැන සම්පූර්ණයෙන්ම රාගක්ඛ්‍යෝ නිබ්බාන, දේශක්ඛ්‍යෝ නිබ්බාන, මෝහක්ඛ්‍යෝ නිබ්බාන අවිද්‍යා, තණ්හා, උපාදාන කියන කෙලිස් මොනවත් නැහැ. ඉපදෙන්න හේතුව මොකද්ද? ඔබ මැරුණා, ඔබ ඉපදුණා. ඔබට ආයි ඉපදෙන්න හේතුව මොකද්ද? අන්න අර කෙලිස් නේද? කෙලිස් නිසා. අන්න. ඔබ අහලා තියනවද හත් ආකාරයක අනුශය ධර්මය ගැන? අනුශය ඒ කියන්නේ අනුශය වශයෙන් පවතින අනුශය වශයෙන් පළ කෙලස්. අන්න හරි. ඒ කියන්නේ අනුශය වශයෙන් ඔබට තියෙනවා කාමරාග පටික පටික ආ විචිකිච්ඡා මාන උද්දච්ච අවිද්‍යා කියන හතක් තියෙනවා. හරිනේ. ඔන්න ඔය හේතු හත කියලා කියන්නේ මොකක්ද අන්නවද? කාමරාග පටික භවරාග කියලා කිය කාමරාග භවරාග කියලා කියන්නේ රාගයට, රාගානුශයට. පටිගිය කියලා කියන්නේ දේශානුශයට. මාන උද්දච්ච ඊට පස්සේ විචිකිච්ඡා මාන උද්දච්ච අවිද්‍යාව කියන්නේ මෝහයට. එහෙනම් රාග දේශ මෝහ වල අනුශය මට්ටමක් කෙලෙස් හැටියට තිබිච්ච නිසා තමයි ඔබට ඉපදෙන්නේ. ඔබ ඉපදෙනකොටම කුණු බෑග් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. හරි නේද? අනුවන් ඒ කුණු දෙන්න. ඔබ ඉපදෙනකොටම කුණු බෑග් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. හරි නේද? අනුවන් ඒ කුණු බෑග් එකේ තියෙන ගාම ඔබ රැවටෙනවා. දැන් ඔබට තේරෙනවා දැන් ඔබ රැවටෙන්නේ කියලා. ආ එහෙනම් ඔබේ දරුවා රැවටෙන්න හේතුව දැන් දැක්කද? ඔබ පෙටියෙන් දුන්නට දරුවට රැවටෙන්න ඕන කරන හේතු ටික තියෙන්න ඕනේ ඇතුලේ. රැවටෙන්න. ඔබට රැවටෙන්න හේතු තිබිච්ච නිසා ඔබේ අම්මා ඔබට ওই විදිහට පුරුදු කරනකොට ඔබ රැවටුනේ. දැන් ඔබට තේරුණාද? එහෙනම් හ්ම්. එළියෙන් ඔව්. එළියෙන් එළියෙන් මේ අපි මේ කොච්චර මේවා කරත් දරුවට ඇතුලේ රැවටෙන්න හේතු නැත්තම් දරුවන්ට අම්මා හම්බ වෙන්න විදියක් නැහැ. ওই විදියට. එහෙනම් ඔය රැවටෙන්න ඕන කරන මූලිකම හේතු ටික දරුවා තුල තියෙනවා. ඔබට තිබුණා. හරි නේද? අන්න ඒක නිසා තමයි ඔබ එළියෙන් මේ රූපයක් පෙන්වන සද්දයක් දෙනවා කියලා දෙනකොට දරුවා ඒක හරහා තේරෙනවා. තාත්තා කියලා අල්ලගන්න. ඔන්න බලන්න දැන්. එහෙනම් ඔන්න ඔතනදී තමයි අර තිංගං සංගති පස්ස කියනකොට එක්ක රාගය එක්ක දේශය එක්ක මෝහය ඔන්න ඔය ගති තුන ස්පර්ශයට එකතු වෙනකොට සම්පස්සයක් වෙනවා. අන්න එතකොට කියනවා රාග සම්පස්ස, දේශ සම්පස්ස, මෝහ සම්පස්සය. දැන් බලන්න ඇහැ රූප චක්කු විඥානීය කියන තැන පෙනීම, පෙනීම කියන තැන රූපය, අන්න වර්ණ සටහනක් වැටුණා. තිංගං සංගති පස්ස කියනකොට රාග දේශ මෝහ යෙදෙනකොට ප්‍රകൃතියද විකෘතියද දැන්. විකෘතියක් යනවා. විකෘතිය අන්න එතන අල්ල ගන්න. ඔන්න උතන තමයි වැදගත්ම තැන. අන්න උතන. විකෘතියක්. මේ විකෘතිය දැන් කොහාටද යන්නේ? මන ආයතනයේට නේද යන්නේ? වේදනා සංඥා සංකාර විඥාන කොහෙද? මන ආයතනයේ නේද? මන දැන් බලන්න මන ආයතනයේට ඇහැ රූප චක්කු විඥානීය කියලා ඇහැට වැටිච්ච රූපයක්වත් නෙමෙයි යන්නේ. විකෘති වෙච්ච රූප ආරම්භණයක්. තිංගං සංගති පස්ස කියලා ඒ කියන්නේ රූපයක් යනවත් නෙමෙයි සද්දයක් යනවත්වත් නෙමෙයි ගන්ධයක් යනවත් නෙමෙයි ස්පර්ශයක් යනවත් නෙමෙයි මොකක්ද යන්නේ ආරම්මණයක් යන්නේ රූප ආරම්මණයක් ඒ රූප රූප ආරම්මණේ විකෘතිය මේ විකෘතිය තමයි විකෘති වේදනාවක් සංඥා සංඥාවක් සංකාරයක් ඇති වෙලා අන්න සංකාරය කියන තැන චේතනා සංචේතනා වෙලා විඥානිය දැනගන්න විඥාන බලනවා. බලන්න උතන මොකක්ද උනේ කියලා. ඇහැ රූප චක්කු විඥානීය කියනකොට රූපය. වේදනා සංඥා සංකාර කියනකොට නාමය. නාම රූප නේද සකස් වෙන්නේ. නාම රූප සකස් වුණොත් ඒ කියන්නේ විඥානයේ ඒ කියන්නේ දැන ගැනීමක් තියෙනවා. දැන ගැනීමක්. ඒ දැන ගැනීමට තමයි විඥානීය කියන්නේ. නාම රූප සකස් වීමේ දැන ගැනීමට තමයි විඥානීය කියන්නේ. අන්න දැනගත්තේ මොකද්ද විකෘතියන්නේ දැනගත්තේ දැන්. අන්න බොරුවක් දැක්කද වැඩි. එහෙනම් බලන්න මොන බලන්න තව ගැඹුරු තැනක් ඔතන. මම තව ටිකක් අර මුලින්ම බුබ්බේනිවාස අනවා එතන ප්‍රශ්නේ මොන බලන්න. ඇහැ රූප ගැටෙනකොට හරියට කණ්ණාඩියකට ඉදිරිපිට තියෙන වස්තු ටික වැටෙනවා වගේ දැන් ඔබ ඇහැ වහලා ඇහැ අරිනකොට ඒ වගේම නේද? අරිනකොට ඔව්. දැන් බලන්න මේ කණ්ණාඩියට තියනවාද ප්‍රාර්ථනාවක් අර වගේ පුටු වැටෙන්න ඕනේ මේස වැටෙන්න ඕනේ අර වගේ ගෑනු ළමයි පේන්න ඕනේ කියලා. නෑ. අනිමිත්තයි. අනිමිතයි. මේකට තියෙනවද ප්‍රාර්ථනාවක්? ඒ වගේ. කණ්ණාඩියට. අපනිහිතයි. මේ දෙක මේ මේ කණ්ණාඩියයි අර වස්තුවයි අතර කිසිම ආත්මීය සම්බන්ධයක් තියෙනවද? නෑ. ශුන්‍යතයි. අනිමිත අපනිහිත ශුන්‍යත. එහෙනම් ඔබගේ ඇහත් එහෙම නෙමෙයිද? ඇහැ රූප කියන තැන අනිමිත්තයි අපනිහිතයි ශුන්‍යතයි නෙමෙයිද? ඔව්. ඒ කියන්නේ ඇහැ කියන්නේ උපකරණයක්. උපකරණයක්. කණ්ණාඩිය වගේ CCTV කැමරාවක් වගේ. දැන් ඔබට තේරුණාද? ආ එහෙනම් ඇහැට කවදාත් CCTV කැමරාවක් වගේ. දැන් ඔබට තේරුණාද? ආ එහෙනම් ඇහැට කවදාකවත් ඔය කියන ටීවී අම්මා තාත්තා බුදුහාමුදුරුවෝ ඔය පොළොව අහස ඉර හඳ ඔය එකක්වත් හම් වෙලා තියනවද? නෑ. නෑ. අවබෝධයෙන් අවබෝධයෙන් බලන්න. හොඳට බලන්න හොදේ. අවබෝධයෙන් බලන්න. ඒ කියන්නේ ඇහැ කණ්ණාඩියක්මයි. ඇහැ CCTV කැමරාව ඇහැ උපකරණයක්. ඇහැට වැටෙන්නේ වර්ණ සටහනක් ඇහැ දන්නේ නැහැ මේ මොකද්ද කියලා. හරියට කණ්ණාඩිය වගේමයි. තේරුණාද? එහෙනම් සසර වසනාතුරාවට ඔබ මෙතෙක් ආව සංසාරේ ගමනේ ඇහැට කවදාකවත් මෙලෝ දෙයක් හම්බ වෙලා තියෙනවා. ඇහැ හිස් දෙයක් නේද එතකොට? කනත් ඔහොම නෙවෙයිද? එකක් ලෙහා ගත්තාම අනිත් ආයතන ටිකත් ওই විදිහට ඒ අනුසාරයෙන්ම බදකින්න. අනට වැටෙන්නේ ඔන්න බලන්න මම මේ කතා කරන එක ඔබට ඇහෙනවද? හොඳට බලන්නකෝ. මම කතා කරන එක මේ කාමරයේ ඇතුළට විතරනේ ඇහෙන්නේ. ඔතන උපකරණයක් නාද වෙලා ඒ හරහා විද්‍යුත් විද්‍යුත් චුම්බක තරංගයක් ඇවිල්ලා ඔබේ කනේ වදිනවා. ඒ කනේ වදිනකොට සෝත ධාතු, ශබ්ද ධාතු කම්පනයක් වෙනවා. කම්පන. සෝත ධාතු, ශබ්ද ධාතු. මේ කම්පණය වෙනකොට අන්න සෝත විඥාන ධාතුව හට ගන්නවා. ඒ කියන්නේ කණී කණීසිත හට ගන්නවා. චක්කු සෝත විඥානය. ඔච්චරයි. දැන් සෝත විඥානේ දැනගත්තද මම කතා කරනවා කියන නිශාන්ත කියලා කෙනෙක් කතා කරනවා මේ මේම දේශනාවක් කියලා දැක්කත් දැනගත්තද නෑනේ ආන්න බලන්න අනිමිත්තයි අපනිහිතයි ශුන්‍යතයි අරකමයි ඇහැමයි කනත් එහෙමයි එතකොට බලන්න ඒක කොහටද දැන් යන්නේ තිංගසංගති පස්ස කියලා රාගදේශ මොහොයේ දින දැක්වහට යන්නේ වේදනා සංඥා සංකාර කොහෙද සංඥා සංකාර කොහෙද හටගන්නේ මන ආයතනයේ නේද ස්පර්ශය කන කණෙන් මැරිලා ගිය එකට නේද මල මලමිනියට නේද පණ දෙන්නේ මන ආයතනේ ඇහි මැරිලා ගිය එකට නේද පණ දෙන්නේ මන ආයතනේ ඔව් සාද් සාද් මට ඒක හොඳටම ක්ලික් වුණා හොඳට බලන්න දිවේ මැරිලා ගිය එකට නේද පණ දෙන්නේ මන ආයතනේ ඔව් 10 මැරිලා ගිය එකට නේද පණ දෙන්නේ මන ආයතනේ හ්ම් කයේ මැරිලා ගිය එකට නේද මන ආයතනයෙන් පණ දෙන්නේ. හ්ම්. එහෙනම් මලවුන්ගේ ලෝකේ නේද ඔබ ඉන්නේ? ආ. ඔක තේරෙන්න නොතේරෙන කම්ම මලවුන්ගේ ලෝකේ නේද කට්ටිය ඉන්නේ ඔක්කොමලා. ඔව් ඔක්කොමලා. හ්ම්. දැක්කද සිද්ධිය? මැරිලා ගිය එකට මන ආයතනයෙන් පණ දෙනවා විකෘතියෙන්. නිකම්ම පණ දෙනව නෙමෙයි. විකෘතියකින් පණ දෙන්නේ. අන්න බලන්න මනට යන්නේ රූප මනට යන්නේ නෑ සද්ද මනට යන්නේ නෑ මේ මේ කනට එන ශබ්ද මනට යන්නේ නැහැ. ඇහැට වැටෙන රූප මනට යන්නේ නැහැ. ඒ කියන්නේ ආරම්මණයක් කියන්නේ. රූප ආරම්මණයක් කියන්නේ. ඒ රූප ආරම්මණය නිකම්ම යන්නේ නැහැ. විකෘති වෙලා යන්නේ. රාග දේශ මොහ යෙදිලා යන්නේ. මොහලෙලෙ එකතු වෙලා යන්නේ. හරි නේද? අන්න එතන තමයි තියෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කතන්දරේ. සංඛාරක කතන්දර. අන්න ජීවේක කියන්නේම අවිද්‍යා පත්‍ය සංඛාර වලින් ඉපදිච්ච ප්‍රොඩක්ට් එකක් නේද? ඔබට දැන් තේරුණාද සිද්ධිය? ඔන්න බලන්න. තාම ඉවර නෑ වැඩේ හොඳේ. මේ මම ওই ටික විස්තර කරලා ඔබේ කතා කරන්න. හොඳේ? එතකොට බලන්න ඔන්න බලන්න. ඇහැ රූප චක්කු විඥානයේ තිංග සංගති පස්ස. ඇහැ රූප චක්කු විඥානය කියනකොට ඔබ ඉන්නේ කොතනද? හොඳට බලන්න ඔබ ඉන්නේ කොහෙද කියලා. ඔබ ඉන්නේ සලායතන කියන තැන. අන්න බලන්න. යා තේසන් තේසන් සත්තාන තම්හි තම්හි සත්තනිකායේ ಜಾති සංජාති ඔක්칸ති ඔක්칸ති කියන්නේ මව් කුසට බහින තැන. ඔය ඉන්නේ සලායතන කියන තැන. අන්න බලන්න. යා තේසන් තේසන් සත්තාන තම්හි තම්හි සත්තනිකායේ ಜಾති සංජාති ඔක්칸ති ඔක්칸ති කියන්නේ මව් කුසට බහින තැන. හරි? ඔක්칸ති කියන්නේ මව් කුසට බිත්තරයකට පදාර්ථය මුල් කරගෙන. එහෙම නැත්නම් ඕපපාතිකෝ කියන තැන තමයි ඔක්칸තිය කියන්නේ. හරිද? ඔක්칸ති. අන්න බලන්න ಜಾති සංජාති ඔක්කාන්ති අපි නිබ්බන්ති කියන්නේ අන්න මෞකුසේ කලලේ වැඩෙන තැන. හරිද? ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දාන පාතුලවායෝ පාතුභාවෝ කියලා කියන්නේ ස්කන්ධ ටික හට ගන්නවා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ මේ විදිහට ස්කන්ධ හට ගන්නවා ඇතුලේ. ගොඩවල් ටික. හරි? එතකොට කන්දාන ආයතනනම් පටිලාභෝ. මොකද ආයතනනම් පටිලාභෝ කියන්නේ? අයනුත්තචි ಜಾති ඔන්න ಜಾතිය මොන ಜಾතියද අන්න සත්‍යයේ ಜಾතිය තියෙන උතන එහෙනම් ආයතනන සලායතන කියන තැන උපෙන්නේ ඉපදිච්ච ඔක්කොම ඉන්නේ ඔන්න උතන අන්න ඒක නිසයි ඇහැ රූප චක්කු විඥාන තිංගස් ඇහැ රූප චක්කු විඥාන කියන්නේම සලායතන කියලා දැන් හේතු තුනක් නිසයි පෙනීම කියන එක එන්නේ ඇහැට රූප නෙමෙයි තේරුණාද ඔයාලට පෙනීම කියන එක ඇති වෙන්නේ හේතු තුනක් නිසා. ඇහැ රූප චක්කු විඥාන නිසා. ශබ්දය කියන එක හම්බ වෙන්නේ ඇහෙනවා කියන එක හම්බ වෙන්නේ කන සද්ද සෝත විඥාන කියන හේතු තුන නිසා. ඔය කියන්නේ සලායතන. ඉපදිච්ච ඔක්කොම ඉන්නේ සලායතන කියන තැනින් පටන් ගන්න. අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන කියන දෙනට ඇවිල්ලාමයි ඉන්නේ. ඔතනින් පටන් ගන්න. අන්න බලන්න. එහෙනම් තේරෙන්නේ නැත්තම් මට කියන්න. හරි? ඔන්න බලන්න. ඇහැ රූප චක්කු විඤ්ඤාණ තිංගං සංගති පස්ස. වේදනා සංඥා සංගති පස්ස. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අම්මා. කන කන සද්ද සෝත විඤ්ඤාණ තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර අම්මා. අන්න කන හරහා කන උපයෝගී කරගෙන මන තුල නිර්වාණය වෙනවා වේදනා සංඥා සංකාර කියන තැනින් නිර්මාණය වෙනවා මොකද්ද? වචන. මනට යනවා කනට හැදෙන සද්දෙත් එක්ක කන කන සද්ද සෝත විඥානය කියන තැනින් නිපද වෙන සද්ද රූපය මනට සද්දාරම්මණයක් හැටියට රාග දේශ මොහ යෙදිලා ස්පර්ශ වෙනවා මන ආයතනයට අන්න බලන්න මනට ස්පර්ශ උනේ සද්ද ආරම්මණයක් නිකම්ම නෙමෙයි විකෘති සද්ද ආරම්මණයක් ඒකට තමයි අන්න සද්ද රූපේ එතන තියෙනවා. වේදනා සංඥා සංකාරය යෙදෙනකොට නාම රූප සකස් වෙනවා. කොයිද නාම රූප සකස් වෙන්නේ? මන ආයතනය තුල. ඒක දැන ගැනීමක් වෙනවා විඥාණයට. මේ වචනේ නිර්මාණය වෙනකොට අන්න මුලින්ම මන බලන්න මනට එළියෙන් සද්ද ගියේ නෑ එහෙනම් ඔබ කතා කරපු සද්ද දරුවට කවදාවත් කිහිල්ල නෑ අම්මා කතා කරපු සද්ද ඔබට කවදාවත් ඇවිල්ලා නෑ මම කතා කරන සද්ද ඔබට ඇහෙන්නේ නෑ ඔබට තේරුණාද මේ කියන දේ මම මේ කතා කරන එක බැහැිනවද එක විදියට? නෑ. අන්න අර සිද්ධිය වෙලයි ඇහින්නේ. සෝත් අන්න බලන්න කන සද්ද සෝත විඥාණය තිංගං සංගති පස්ස කියනකොට ඔබේ තියෙන රාගදේශ මොහ උතන්ට යෙදෙනවා. යෙදෙනවා. යෙදිලා සද්ද ආරම්භණයක් මනට ස්පර්ශ වෙනකොට ඔබට ඔබට යමක් ඇහෙනවා. අන්න ඔබට යමක් ඇහෙනවා. ඒක නේද ඔබ දෙන්නට දෙන්නට දෙවිදියකට ඇහෙන්නේ. තේරුම් ගන්න. ඔව්. 100 දෙනෙක් හිටියොත් 100 විදියකට ඇහෙන්නේ. ලක්ෂයක් හිටියොත් ලක්ෂ ලක්ෂයක් ආකාරයකට ඇහෙන්නේ. ලක්ෂයකට ලක්ෂයකට. ඔබට දැන් තේරුණා නේද? ඇයි එහෙම වෙන්නේ කියන එක? එහෙනම් මං කතා කරපේක ඔබට කවදාකවත් ඇහිලා තියෙනවද? ලක්ෂයක් ආකාරයකට ඇහෙන්නේ. ලක්ෂයකට ලක්ෂයකට. ඔබට දැන් තේරුණා නේද? ඇයි එහෙම වෙන්නේ කියන එක? එහෙනම් මං කතා කරපේක ඔබට කවදාකවත් ඇහිලා තියෙනවද? නෑ. ඒ කියන්නේ බාහිරින් කවදාකවත් ඔබට සත්‍යයක් කියලා තියෙනවද එතකොට? ඔබට දැන් තේරුණාද එතන එතන තියෙන ගැඹුර? ඔව්. කියන කෙලස් එකතු වෙලා තමයි අපි අන්න හරි කෙලස් එකතු වෙලා ශබ්ද ආරම්භණයක් මනට ස්පර්ශ වෙන්නේ. සබ්දාම්බාන්ට කෙලස් එකතු වෙලා තමයි අපිට ආන්න දැක්කද? එතකොට එහෙනම් එළියෙන් ආපු එක ඇතුළට ගිහිල්ලා නැහැ නේද කවදාවත්? කවදාවත් කියලා නැහැ. එතකොට බලන්න දැන් ඔය ඔය එහෙනම් ඔය වචන ටික හැදුනේ ඔබ ඔබගේ ඩික්ෂනරිය ඔන්න හැදෙනවා දැන්. අන්න ඔබේ ලෝකෙ මුලින්ම අන්න බලන්න දැන් ඔතනදී ඔන්න ওই විදිහට සද්ද හරහා ওই විදිහට සද්දය වෙනකොට ওই විදිහට සද්ද ආරම්භණයක් කරහා හිත තුල සද්ද නිර්මාණය වෙලා වචන නිර්මාණය වෙනකොට අම්මා කියන එක නිර්මාණය වුණා. ආ කියලා නිර්මාණය වුණා. ඔන්න බලන්න වෙන දෙයක්. ගිනි නෑ. ගිනි වලල්ලක් කතා කරන්න දෙයක් නෑ නේද එතන? නෑ. ගිනි බෝලයක් තියෙන. හිමින් කරකවනවා. දැන් ගිනි වලල්ලක් තියනවාද? ඒත් නෑ. ඒත් නෑ. හයියෙන් කරකවනවා. දැන් එතකොට තමයි තියෙන්නේ. දැන් ගිනි බෝලේට මොකද උනේ? ගිනි බෝලේ වෙනුවට ගිනි වලල්ලක් විද්‍යමාන වෙනවනේ. විද්‍යමාන වෙනවනේ. දැන් මේ කරකෝණ එක නතර කරනවා. දැන් ගිනි වලල්ලි විද්‍යමාන ඉවරයි ගිනි බෝලයක් විද්‍යමාන වෙනවා. හරි නේද? ඔන්න බලන්න. කරකවන්න ඉස්සෙල්ලා ගිනි බෝලය ගිනි වලල්ලක් තිබුණාද? නැහැ. කරකෝණ ඉවර වුණාට පස්සේ ගිනි වලල්ලක් තියනවද? ඒත් නැහැ. කරකෝණ වෙලා තියනවද ගිනි වලල්ල? ඒත් නැහැ. ඕන්න ඕකම තමයි දැන් වෙන්නේ. ඕන්න ඕකම තමයි සිද්ධිය. ඕන්න බලන්න දැන්. අර මේ වේගයක් එක්ක වෙන්නේ. මේකත් දැනගන්න. වේගය කියන එක බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මේ අසුරක් ගහන මොහොත කොහොමද බලන්න මේ අසුරක් ගහනවා මේ. ඇඟිලි දෙකක් එකට ගැටෙනවා ගහනවා මේ. ඇඟිලි දෙකක් එකට ගැටෙන මොහොතක මේ මොහොතේ හැදෙන සිත්ගාන කියන කෝටි ලක්ෂයක් විතර කියලා. <laughs> ඔන්න බලන්න. ඔබට එක හිතක් අල්ලන්නවත් පුළුවන්ද කියලා. එක සිතක් කියන්නේ එක චිත්ත වීදියක් කියලා කියන්නේ චිත්තක්ෂණ 17ක් කියලා පෙන්නනවා. 17. චිත්තක්ෂණ 17ක් එක චිත්ත වීදියයි. එක අසුරක් ගන්න සෙනෙකදී වැඩ කරන චිත්ත වීදි ගන්න කෝටි ලක්ෂයක් විතර. ඔබ හිතන්නේ එක චිත්ත වීදියක පටිච්ච සමුප්පාද චක්‍ර කීයක් දුවනවද? කියන්න බෑ ඉතින්. 16ක් දුවනවා. එක චිත්ත වීදියක පටිච්ච සමුප්පාද චක්‍ර 16ක් දුවනවා හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත කියලා එකකට හතර ගානේ හතර වරක් හතර 16 කෝටි ලක්ෂයක් යනකොට ඒක 16න් වැඩි වෙන්න ඕනේ දැන් ඔබට තේරෙනවද පටිච්චසමුප්පාද කොච්චරක් දුවලාද කියලා පටිච්චසමුප්පාද චක්‍ර බෑ ඒක නිසා නේද රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියලා ස්කන්ධ කියලා පැනෙන්නේ පෙන්වෙන්නේ ස්කන්ධ කියන්නේ ගොඩක්. රූප ගොඩක එකතුවක්, වේදනා ගොඩක එකතුවක්, සංඥා ගොඩක එකතුවක්, සංකාර ගොඩක එකතුවක්, විඥාන ගොඩක එකතුවක් නේද මේ එක මොහොතක අපිට හම්බ වෙන්නේ. පුටුවක් මේසයක් අම්මා තාත්තා කියලා. කොහෙද තේරුණාද? අන්න බලන්න. ඔය විදිහට. එහෙනම් බලන්න වේගය කියන්නේ ඔන්න ඔහොම. එහෙනම් බලන්න ඇහැට රූපය වැටෙනකොටම අර සද්ද ආරම්මණය දැන් හිතේ ගොඩ නැගිලානේ තියෙන්නේ. අම්මා කියන එක අන්න බලන්න ඊගාව මොහොතේ මොකද වෙන්නේ අන්න අර ඇහැට රූපේ දැන් අම්මා කියන සද්ද නිර්මාණය වෙලා තිනේ අර රූපේ ගැටෙනකොටම දැන් ඇහැට වර්ණ සටහන වැටෙනකොටම අම්මා කියලා වර්ණ සටහනට ගැට ගහගන්න. දැන් අම්මා හම් වෙනානේ වෙලා තිනේ අර රූපේ ගැටෙනකොටම දැන් ඇහැට වර්ණ සටහන වැටෙනකොටම අම්මා කියලා වර්ණ සටහනට ගැට ගහගන්න. දැන් අම්මා හම් වෙන්නේ කොහෙන්ද? මේක හැදුනේ හිතේ. අම්මා කියන සංඥාව. හරිද? ඒක හැදුනේ කනහරා නිර්මාණය වෙලා. ඇහැට රූපේ ගැටෙනකොට දැන් ගැට ගැහුනේ මොකටද රූපෙට නේද? සත්‍ය. දැන් ගැට ගැහිච්ච එක හම්බ වෙන්නේ කොහෙන්ද? මේ මන ඇතුලෙන්ද හම්බ වෙන්නේ එළියෙන්ද හම්බ වෙන්නේ අම්මා? මන ඇතුලෙන් හැදෙන්නේ නමුත් එළියෙන් කියලා හිතන්නේ. එළින්ම එළියෙන් අහුවෙන්නේ අම්මා. අන්න එළියේ අර වැටෙන වර්ණ සටහනට කෙලින්ම ගැට ගැහුවා අම්මා. දැන් අම්මා හම්බ වෙන්නේ කොහෙන්ද එළිය? එළිය. දැන් ඔබට තේරුණා නේද වර්ණ ශබ්ද ගැට ගැහෙනකොට ශබ්ද වර්ණ ගැට ගැහෙනකොට කොහොමද අම්මා අම්මා ඉපදුනේ කියලා. ඔන්න බලන්න. ඕක ඉපදෙන්න මොහොතකට දවසකට ඉස්සල්ලා ඔබේ ලෝකේ අම්මා හිටියද කොහෙවත්? නෑ. ඔබේ ලෝකේ අම්මා හිටියේ නෑ. එහෙනම් පෙර නුති මොහොතේ ඇහැ තිබිච්ච හැද්ද දැන් ඉපදිච්ච හැද්ද? දැන් ඉපදිච්ච. අර අර වැටිච්ච වර්ණ සටහන තිබිච්ච ගත්ත දැන්ද වැටුනේ? රූපේ. දැන් වැටිච්ච. දැන් ඒ චක්කු ඒ හටගත් චක්කු විඥානේ තිබිච්ච ගද්ද දැන්ද ඉපදුනේ. දැන් ඉපදෙච්ච. අර චක්කු සම්පස්සය. ඒකත් විගසංගති පස්ස කියන චක්කු සම්පස්සේ දැන් ඉපදුනේ නේ. අන්න චක්කු සම්පස්සචා වේදනා සංඥා සංකාර විඥාන දැන් මේ ඉපදුනේ. පෙර නොතිබී හට ගන්නවා කියනකොට ඒකේ අනිත් ධර්මතාවය මොකක්ද ඔබට දැනෙන්න ඕනේ. යමක් පෙර නොතිබී හට ගන්නවා නම් ඔබට ඥාණයට අහු වෙන්න ඕනේ මොකක්ද? ඉතුරු නැතුව ඉතුරු නැතුව නිරුද්ධ වෙන්න ඕනේ නේද ඒක? ඔව්. හොඳට බලන්න මේවා වචන වචන ඔබ දකින්න ඕනේ ඥානෙ. මේ වචන වලින් ගන්න එපා. වචනෙන් එහා තියෙන ලොකු ලොකු දෙයක් ඔබට ලොකු දෙයක්. මේ වචන ඔක්කොම මේ දේශනාව විවරනකොට වචන ඔක්කොම ඔබට අමතක වෙන්න කියලා මම මම දේශනාව විවරනකොට වචන ඔක්කොම ඔබට අමතක වෙන්න කියලා මම මම කියන්නේ. හැබැයි මේ දේශනාවේ සාරාංශයක් තියෙන අන්නේ කල්ලා ගන්න. අල්ලගන්න. මේ සාකච්ඡාවේ සාරාංශය ගන්න. වචන ඔක්කොම අමතක කළා දාන. ඔය එකක්ක වැඩක් නැහැ. ඔබ දැක්කනේ මාර්යාගේ ලෝකෙන් ඉපදෙන්නේ වචන. වචන. වචන ඉපදුනේ කොහොමද? අවිද්‍යාපච්චය සංඛාරා කියන නියාම ධර්මයේ තුලින් සලආයතන වලින් ආවේනේ. බලෙන් අන්න බලන්න. ඇහැ රූප චක්කු විඥානේ තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන අම්මා. ඔන්න බලන්න. ඇහැ රූප චක්කු විඥාන තිංගා සංගති පස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාති උනේ මොකද අම්මා නේද අම්මා මොකද්ද ස්වභාවය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවන් ඒව මේ දස්ස කියලාස දුක්ඛ කන්දස්සයන් නේද ඉපදුනේ අම්මා කියලා ඔන්න බලන්න ඇහැ රූප චක්කු විඥානය කියනකොට මං කියුවේ රූප වේදනා සංඥා සංකාර කියන ඇහැ රූප චක්කු විඥානය කියනකොට මං කිව්වේ රූප. වේදනා සංඥා සංකාර කියනකොට නාම. නාම රූප හටගත්ත විඥානේ දැනගත. නාම රූපච්චය විඥාන උනේ නේ. හරි නේද? ඔන්න බලන්න. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කිව්වේ ඔය කිව්වේ මොකද්ද? පංච උපාදානස්කන්ධ නේද? පංච උපාදානස්කන්ධ. එහෙනම් අම්මා කියලා එකතුනේ පංච උපාදානස්කන්ධයක් නේද? ඔව්. කෙරවලේ මොකද්ද තියෙන්නේ ඒකේ ස්වභාවය? දුක නේද? දුක් ආදානස්කන්ධා දුක්ඛාදී එක දැක්කද දැන් ඔබ? දුක්ඛා කියන පෙර නොතිබීමයි මේක හටගත්තේ. ඒ කියන්නේ අනිච්ච නේද? අනිච්චය. ආ එහෙනම් හිතක් පෙර නොතිබීම හටගන්නේ නේ? එහෙනම් හිත ඉපදෙන්නේ දැන්. ඒකේ ස්වභාවය අනිච්චයි. ඒ ඉපදිච්ච හිතේ හිතේ ස්වභාවය පංච උපාදානස්කන්ධයක්. ඒකේ ස්වභාවය දුකයි අනිච්ච දුක්ඛ. මේක ඔබ දීපැද්දුවේ නැත්නම් අවිද්‍යාපත්‍ය සංකාර කියන ධර්මතාවය. ධර්මතාවය. අනත්තයි නේද එහෙනම්? ඔව්. කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි නේද? නෙමෙයි. ඔව්. එහෙනම් අනිච්ච දුක්ඛ අනත්ත කියන එක දැක්කද? ඔබ ත්‍රිලක්ෂණය. ඔව්. ත්‍රිලක්ෂණ. දැන් ඔන්න බලන්න දැන් ඔබට මං හිතනවා ওই ටිකෙන් ඔබට අල්ලගන්න පුළුවන් ওই විදිහටම අම්මා දිගටම තිබුණා නම් තාත්තා ඉපදෙනවද කවදාවත්? <laughs> <laughs> බබා ඉපදෙනවද? මම ඉපදෙනවද? ඇහැ ඉපදෙනවද? කන ඉපද? මම ඉපදෙනවද? ඇහැ ඉපදෙනවද? කන ඉපදෙනවද? දිව ඉපදෙනවද? සහෝදරයෝ ඉපදෙනවද? පුටු ඉපදෙනවද? මේස ඉපදෙනවද? ගස් ඉපදෙනවද? ඉර හඳ තාරකා මේ කියන ගෙවල් දොරවල් අද්ද වෙනකන් ඉපදිච්ච එකක්වත් ඉපදෙනවද? අම්මා අම්මා ඉපදිලා නැවතුණා නම් එතන. නිත්‍ය වුණා නම්. ඔබට තේරුණාද? අම්මා ඉපදිලා නැසිලා ගිහිල්ලා නේද තාත්තා ඉපදුනේ? ඒකත් අර විදිහටම පෙර නොතිබීමේ තාත්තා හිටියද ඒ ලෝකේ කොහෙවත්? නෑ. එහෙනම් පෙර නොතිබීමනේ තාත්තා ඉපදුනේ. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා නේද? ඊගාට තව තව අද වෙනකන් ඉපදිච්ච ඔක්කොම ටික හටගෙන තියෙන ওই විදිහට නෙමෙයි. ඔක්කොම හටගරන් තියෙන ඒ විදිහට. පොඩ්ඩක් ඉන්න. ඔන්න බලන්න දැන් සිද්ධිය. හොඳේ? තේරෙන්නේ නැත්තම් මට කියන්න. මම වේගවත් වැඩි නම් කියඹ ඔබ ඔබ ධර්මයේ හොඳට පරිශීලනය කරලා තියෙන නිසා මට තියෙන චූට්ටයි හදන්නේ. චූටි තැන් දෙක තුනක් මම දැක්ක මං ඒ ටික නිවැරදි නෝන මුලින්ම දැනගන්නම ඕන තැන හරියටම ලිහුන් නැත්තම් මේ කවදාවත් යන්න බෑ. යන්න බෑ. ලිහෙන්න. ලිහෙන්නේ හරි. ඔන්න බලන්න දැන්. දැන් කතන්දරේ ඔබතුමියට වෙනස් වෙනවා. ඔබතුමිය හිටපු තැනට නෙමෙයි දැන් ඉන්නේ. දැන් වෙන තැනක් ඉන්නේ. ඔන්න බලන්න. එහෙනම් ඔබට පේනවා ජාති ධම්ම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇහැ ඉපදෙන ධර්මයක්, කන ඉපදෙන ධර්මයක්, නහය ඉපදෙන ධර්මයක්, දිව ඉපදෙන ධර්මයක්, අය ඉපදෙන ධර්ම, මන ඉපදෙන ධර්මයක්, රූප ඉපදෙන ධර්මයක්, ශබ්ද ඉපදෙන ධර්ම. මේ විදිහට ඔක්කොම ඉපදෙන ධර්ම. තියෙනව නෙමෙයි. එහෙනම් ඔබ ඉපදුනේ තියෙන ලෝකෙකද? නැත්නම් ඔබ ඉපදුනාට පස්සේද ලෝකේ ඉපදුනේ? අටගන්නේ. ඔබ කවදා හරි මැරිලා යන්නේ ලෝකේ තීච්චිදද නැත්නම් ඔබ මැරිලා යනකොටම ලෝකයක් තිබෙද්ද? අපි දැන් නැති වෙනකන් ලෝකෙත් ඉවරයි. එහෙනම් තියෙන ලෝකෙක ඉපදිලා ලෝකෙ තිච්චිදි මැරිලා යන කෙනෙක් දැන් මෙතන ඉන්නවද? ඕක තේරුණා. නෑ. නෑ. තැනකන ලෝකෙත් ඉවරයි. එහෙනම් තියෙන ලෝකෙක ඉපදිලා ලෝකෙ තිච්චිදි මැරිලා යන කෙනෙක් දැන් මෙතන ඉන්නවද? ඕක තේරුණා. නෑ. නෑ. තියෙනවා ඉන්නවා නෙමෙයි. අන්න ඔබට දැන් තේරෙනවා නේද මේ සිද්ධිය? හොඳට බලන්න. හොඳට බලන්න. තේරුම් නැත්නම් ආයෙ අහන්න. තේරුම් නැත්නම් ආයි යන්න. හොඳේ. හොඳයි හොඳයි. තේරුම් නැත්නම් ආයි යන්න. එතකොට ඔන්න බලන්න. ඔන්න ඔබ පුබ්බේ නිවාසනසති ඥාණයෙන් ආපස්සට ආපස්සට පෙර කඳ පිළිවෙත බලාගෙන බලාගෙන බලාගෙන ගියා. ඔන්න දැන් ඔබ මෙහි මොහොතේ හිතන්න දැන් මේ වර්තමාන මොහොතේ දැන් අම්මා ඇස් ඉදිරියට පිටට අම්මා එනවා. ඇහැට රූපේ වැටෙනවා. වැටෙනකොට හිත හදාගන්නවා අම්මා කියලා. දැන් ඔබ දන්නා හැදිච්ච විදිය. ඇහැට වැටුනේ වර්ණ සටහන. පේන එකට අදාළ එකක් නෙවෙයි හිත හදාගත්තේ. නේද? අන්න බලන්න. එහෙනම් මේ වෙලාවේ කවුරුත් අම්මා කියන શબ્දකින් දුන්නෙත් නැහැ. නමුත් શબ્දිකුත් යට ගහිලා ඇහැට වැටෙන්නේ වර්ණ සටහනක් විතරයි. શબ્ද අම්මා ඉපදිලා ඔබටනේ. අන්න ඔබට පේනවා වර්ණ શબ્ද ගැට ගැහිල්ලක් වෙලා මෙතන අම්මා ඉපදිලා තියෙනවා. ඔබ දැන් දන්නවා ඉපදුනේ කොහොමද අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන ධර්මතාවය. ධර්මතාවය. හරි නේද? අන්න බලන්න. පේන එකට අදාළ එකක් නෙමෙයි හිත හදාගන්නේ. මේ ඔන්න බලන්න දැන් මේ ඉපදිච්ච එක එළියේ තියනවා. එළිය නෑ. එළිය නෑ කියන්නේ කොහොමද? දැන් මේ ඉපදිච්ච එක ඉපදුනේ හිතේ. හරි. හිතේ. මේ හිතේ හටගත්ත අම්මා කියන උපාදාය රූපේ එළියේ තියනවාද? ඔබ නෑ කියලා කියන්නේ කොහොමද? ඔබ ප්‍රත්‍යක්ෂයෙන් මේක දකින්න ඕනේ දැන්. ගාන ටිකක් අමාරුයි දැන් හදන්නනේ. <laughs> ගාන හදන්න ගියාම තමයි මේක තේරෙන්නේ. තේරෙන්නේ. හරි නේද? හරි. හරි. දැන් බලන්න. එහෙනම් මම දැන් ඔබට දෙන්නම් ආයි කවදාකත් කවදාකත් ඔබට මේක එහෙම නෙමෙයි කියලා දාක්කත් ඔබට මේක එහෙම නෙමෙයි කියලා එහෙම නෙමෙයි කියලා කවදාකත් ඔබට විචිකිච්ඡාවක් නොවෙන්න ඔබට දැන් ප්‍රත්‍යක්ෂ කරලා දෙන්න. ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. ඔබට පුළුවන් මගේ ඉදිරියේ තියෙන දේවල් ගැන කියන්න. බෑ. එකපාර ගන්න එපා. ඔබට මෙතන තියෙනවා මෙතන මෙතන තියෙන ලොකු ඥානයක්. මේ වචන නෙමෙයි. මේක කෙලිම ප්‍රත්‍යක්ෂ ඥාන මේවා. ඔබ බලන්න ඔබගේ ඇහැ මෙතනට සකස් වෙලා නැහැ. ඔබේ කන සකස් වෙලා නැහැ. මම මෙතනින් කියන්නේ මගේ ඉදිරි පිට තියෙන දේවල් ගැන. ඇහැ කන නාසය ඔබට ගඳ සුවඳින් මෙතන ගැන හොයන්න බෑ. ඇහැකරනාසය දිව ඔබට රස රසයකින් මෙතන හොයන්න බෑ ඇහැකරනාස දිව. ආයි ඔබට මෙතන අල්ලන බලන ගන්න දෙයක් ඒකත් නෑ. ඒ අවස්ථාවක් නෑ. ඒකත් නෑ. ඒ අවස්ථාවක් නෑ. ඒ පහම අයින් කරන්න පුළුවන් නේ දැන් ඔබට. ඔව්. ඒවා තිබුණත් කවදාකවත් ඒවට කවදාකවත් හම්බු වෙලත් නැති බව දැක්කන ඉස්සල්ලා. ඔව්. බාහිර ලෝකයක් නේ තියෙන්නේ. ඔබට ලෝකේ හටගත්ත තැන තියෙන්නේ හිතක්. සිතකින් තමයි ලෝකේ හටගෙන තියෙන්නේ නේ. ඔව්. එහෙනම් මෙතන කියලා මෙතන කියලා දැන් හටගෙන තියෙන්නේ සිතුවිල්ල. ඔබට එහෙනම් මෙතන ගැන දැනගන්න වෙන්නේ ওই හිතෙන්. හිත එවන්න බලන්න මෙතනට පුළුවන් නම්. යවන්න බෑ. නෑ. ඔතන ඔබ පොඩි වෙලාවක් ගන්න. තප්පර ගාණක් අරගෙන ඔබ බලන්න ෆුල් පුළුවන් තරම් උත්සාහ කරන්න මෙතනට හිතේවන්න ඔතන තියෙන අත්දැකීමක්. ඒක ඥානයක්. එක් ගන්න දැන්. ওই ඥානෙ ඔබට ඕන වෙනවා අනිත් හැම තැනටම දාන්න. ඔබ හිත මෙතෙන් තෙවන්න බලන්න මගේ ඉදිරියේ තියෙන දේවල් ගැන ගන්න විස්තර ටික. ඔබ හරියට මේ වෙලා නෑ ඔබ වෙලාව අරගන්න පොඩ්ඩක්. ඔබ හරියට මේ වෙලාවේ ඕක දැක්කොත් දැක්කම තමයි. ඕක දැක්කොත් දැක්කමයි. දැක් ඔව් මම ඒක දැක්කර දේශනාවෙන් ඔබ වහන්සේගේ. ඒක මම ඒක ප්‍රැක්ටිස් කරා. තමයි. ඕක දැක්කොත් දැක්කමයි. දැක් ඔව් මම ඒක දැක්කර දේශනාවෙන් ඔබ වහන්සේගේ. ඒක මම ඒක ප්‍රැක්ටිස් කරා. ඔබ බලන්න මෙතනට එවන්න පුළුවන්ද ඔබගේ හිත? හිත එවන්න බෑ. බෑම ඔබට පුළුවන්ද ඔබතුමා ඔබ එහාගේ ඔබට ගෙවල් 10කින් එහා ගෙදර තියෙන දේවල් ගැන කියන්න මොනවද වෙන්නේ කියලා? කියන්න බෑ. එහා ගෙදර වෙන දේවල් ගැන කියන්න පුළුවන්ද? පාරේ යන දෙන දේවල් ගැන කියන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ ඔබට මොකද්ද උතුණින් ප්‍රත්‍යක්ෂ වෙන්නේ? හිතට එළියට යන්න බෑ කියලා නේද? කියන්නේ ඔව්. අන්න ඥානය. දැන් ඔබට මුහුදේ එක තැනකට එක්කන් ගිහිල්ලා ඔබට මුහුදේ වතුරේ රසය පෙන්නනවා. දැන් ඔබට තව තැන් වලින් දිව ගාලා බලන්න ඕනේද? මේ මුහුදේ මෙතන රසය මොකද්ද? ඉන්දියාවට ගිහිල්ලා, ඩුබායි වලට ගිහිල්ලා, එංගලන්තෙට ගිහිල්ලා මේක දිව ගාලා බලන්න ඕනේද? මුහුදේ එක තැනකට ගියාම ඇති නේද? මෙයා එළියේ ඉන්නවද? එළියට යන්න බෑ හිත අම්මා එළියේ ඉන්නවනම් මේක දකින්න. දැන් ඔබට තේරුණාද රහස? එහෙනම් මේ හිතේ හැදිච්ච එක එළියේ ඇතද නැතද කියලා ඔබට දැන් කියන්න පුළුවන්. ඔබ හිටිය දෘෂ්ටියක මම එකක් පෙන්නන්න. ඔබ කිව්වා නේද එළියේ නෑ කියලා මේක. ඔබ නෑ කියනකොටම ඔබ ඉන්නේ අතාන්තේ. මේක සම්පූර්ණ වැරදි. ඔබ ඉන්නෙම නෑ ඔබ නෑ කියලා ගන්නවා නම් ඒ කියන්නේ ඔබ එළියට ගිහිල්ලා තියෙනවා. ඔබට කවදාකවත් දකින්න බැරි දෙයක් ගැන ඇත හරි නැත හරි කියලා කියන්න පුළුවන්ද ඔබට දැන්? බෑ කියන්න බෑ. හරි. මම දැන් ඔබට ප්‍රැක්ටිකල් එකක් දෙනවා. දැන් ඔබ මෙතනට මෙතනට හිතේවන්න ගත්ත උත්සාහයේදී ඔබ දැක්කා නේද ඔබට හිතේවන්න බෑ කියලා මෙතනට. ඔව්. ඒ කියන්නේ ඒ කියන එකේ යහනේ මොකද්ද? ඒ කියූප එකේ ඥාණය මොකද්ද? අවදි කරන්න, ප්‍රඥාව අවදි කරන්න. වචනවල හිර වෙන්න එපා. ඔතන ඥානයක් තියෙනවා. තාම ගැඹුරු ඥානයක්. ඒක තමයි අවබෝධය. ඒ කියන්නේ මෙතන ගැන ඔබට හිතක් පහළ වුණාද? නෑ එතනට හිතක් පහළ වුණේ නෑ. හිතක් පහළ වුණේ නැහැ කියන්නේ නාම රූප සකස් වුන්නේ නෑ නේද? සකස් වුණා. ඔව්. නාම රූප සකස් වුණා නම් තමයි විඥානය විඥානය හටගන්නේ. විඥානයක් හටගන්නේ. ඔව්. එහෙනම් විඥානය හටගත්තේ නැති මොහොතක් ඔබ හිටියා නේද මේ දැන්? ඔව්. අසංකතය. අන්න සුද්දාස්තක චරිතය බිඳුව වෙච්ච මොහොත. අන්න න පටවි නවා න වායෝ න තේජෝ අන්න ස්වභාවය. විඥාන අනිදස්සන අනන්තං සබ්බතෝපම එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාත ඔය තින්නේ නැහැ. ඔබ දැක්කද අසංකතය කියන අත්දැකීම? බලන්න. දැන් ඔය විදිහටම මෙතන ගත්ත දැන් මනසට සාපේක්ෂව කය බාහිරයි නේ. ඔබට සාපේක්ෂව මම බාහිරයි නේ මෙතන. ඔය අත්දැකීමම දාලා බලන්න ඔබට ඔබ කය පණවන්න පුළුවන්ද කියලා උතන නෑ. ඇහෙන් පුළුවන් ද කයක් පණවන්න බාහිරේ? බෑ. කනේ? නැහැ. දිවෙන් ඔය කය දන්නවද ඔතන තියෙන බව? කය තියෙනවනේ. නෑ ඒත් නෑ. ඔය මස්කුට දන්නවද මෙතන මම මේ පුටුවක ඉඳගෙන ඉන්නවා මේ ධර්ම දේශනාවක් අහනවා කියන්නේ? නෑ. ආ. එහෙනම් මෙතන කයක් තියෙනවා කියලා ඔබට දැන් හම් වෙන්නේ කොහෙන්ද? සිතුවිල්ලක් නේද? සිතුවිල්ලක. එහෙනම් දැන් සිතට එළියට යන්න වෙනව නේද කය දකින්න ඔබේ? ඔව්. ගිහිල්ලා බලන්න. මෙතන ගත්ත අද්දෙක දාන්න කොතනද? ඒත් යන්න බෑ. නෑ යන්න බෑ කියන වචنين ගන්න එපා. ඔතන අත්දැකීමක් තියෙනවා. මෙතනට ගත්ත අත්දැකීම ඔතනට දාලා බලන්න. ඔබ වචنين ගන්න එපා. ඔතන අත්දැකීමක් තියෙනවා. මෙතනට ගත්ත අත්දැකීම ඔතනට දාලා බලන්න. ඔබේ කය කියලා බාහිරේ කයක් තියෙනවනම් ඒ කය කය දකින්න පුළුවන්ද හිතට? දැන් බලන්න හොඳට. කය ওই හිතේ යවන්න එළියට ගිහිල්ලා බලන්න කියන කය විදියට. පුළුවන්ද? නාම රූප සකස් වෙන්නේ නැහැ නේද? සකස් සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත සකස්ුන්නේ නැහැ නේද? ඔව්. එහෙනම් ගතසිය සකස් වෙලා නැහැ නේද මේ මොහොතේ? ඔබට තේරුණාද? හ්ම්. ඒ කියන්නේ ඔතන කයක් පනවන්න බැරි නම් ගත සකස් වෙලා නැහැ නේද? එහෙනම් ඔතන කය ගැන සිත පහළ වුණ නැත්නම් සිත සකස් වෙලා නැහැ නේද? ගතදී සකස් වෙලා නැහැ නේද දැන් ඔතන? ටිකක් ගැඹුරු තැනක් මම දන්නේ නැහැ ටිකක් ගැඹුරු තැනක්. මම දන්නේ ඔබට ස්පර්ශ වුණාද කියලා මේ කියන ගැඹුරු කතන්දරේ. ස්පර්ශ. තේරුණා. තේරුණා. එහෙනම් ඔතන කියන්නේ කොතනද? දැන් ඔබ ඔතන කියන්නේ කොතනද? ඔය කියන තැන කොහෙද තියෙන්නේ? ඔබට බාහිරට යන්න වෙනා නේද? එතන බලන්න. දැන්. දැන් යන්න පුළුවන්ද? යන්න බෑනේ. දැන් ඔබ ඔය ඔය එතකොට ඔය හිත හටගන්නේ කොහෙද? උතන කයක් පනවන්නත් බෑ. එහෙනම් කයක නෙමෙයිනේ දැන් ඔය හිත හටගන්නේ දැන් මේ වෙලාවේ දැන් ඔබ මේ කතා කරන හිත. දැන් ඔබට කයක් පනවන්න බෑනේ එළියේ. එහෙනම් දැන් ඔය හිත හටගන්නේ කොහෙද? තැනකද? හටගන්න තැනක් නෑ. ඔබට තැනක් පනවන්න පුළුවන්ද? පුළුවන් බෑ. දැන් ඔබට තේරුණා නේද මේකේ ගැඹුර? <laughs> හොඳට බලන්න බලන්න. එහෙනම් මම මේ ගැඹුරු තැන් ටිකක් ඔබට පෙන්වුවේ මේවා හරියට සුද්ධ වෙන්න ඕනේ. දැන් බලන්න. ඔබ දැන් මේ විදියට අම්මා ඇස් ඉදිරි පිටට මේ මේ මේ රූපේ වැටෙනවා හිත හදා ගන්නවා අම්මා කියලා මේ අම්මා එහෙනම් එළියේ ඉන්න එකක් නෙවෙයි නේද? නෑ. ඔබ දැක්කනේ දැන් එළියට හිත යන්න බෑ. එහෙනම් මේ හිතේ හැදිච්ච අම්මට ඔබට පුළුවන් බත් කවන්න. නාවන්න. කොණ්ඩේ වීරන්න. දැන් ඔබට තේරුණා නේද? එහෙනම් මේකේ ආත්මීය සාරයෙන් ගන්න කිසිම දෙයක් නෑ නේද? එහෙම පැනවීමක් කරන්න. මේ නමුත් ඔබ ඔබ ඔබ දන්න දවස් ඉඳන් අද වෙනකම් පාවිච්චි කරන්නේ ওই අම්මා කියන වචන සෙට් එක නේද? අම්මා තාත්තා පුටු මේස ඔහොම නේද? ওই ටිකනේ පාවිච්චි කරන්නේ. ස්කන්ධ ස්කන්ධ හැටියට දකින්නේ නැහනේ. මේක ස්කන්ධයක් අරක ස්කන්ධයක් මේ ස්කන්ධ ස්කන්ධ කියලා. ඔබ පුටු මේස අම්මා තාත්තා ඔහොම නේද යන්නේ? එහෙනම් ඔබ මේ අම්මා දෙද වුණා කියලා ඔබ දුක්ුනේ මේ හිතේ හැදිච්ච උපාදාය රූපයට නේද? උපාදාය උපාදාය. ඔව්. දැන් ඔබට තේරුණාද දුක කියන්නේ මොකක්ද කියන්නේ? දැන් ඔබට තේරෙනවද මේ රැවටිීමේ ගැඹුර? එහෙනම් මේ හිතේ හැදිච්ච එක එළියේ ඇතද නැතද? එළියේ නැහැ ඉතින් අපි හිතේ අන්න අන්න අන්න අන්න අන්න ආයෙ වරද්දගත්තා. ඒ ඇත්ත කිය ඇත්ත කියන්නත් බෑ නැත කියන්න. ඒ කියන්නේ එහෙම එකක් කතා කරන්න බෑ නේද? කතා කරන්න බෑ. ඔබට දැන් ඔතන ගැඹුරක් තියෙන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර කියලා දෙකක් සකස් වෙන්නේ නැහැ නේද දැන්? හදන්න හදන්න බෑ. එහෙනම් බාහිර කියන එක දැන් වැටුනකොට අභ්‍යන්තර කියන එකක් පවතිනවද? පවතින්නේ නැහැ. බටමිටි දෙකේ කතාව අහලා තියෙනවද? එක බට අභ්‍යන්තර කියන එකක් පවතිනවද? පවතින්නේ නැහැ. බටමිටි දෙකේ කතාව අහලා තියෙනවද? එක බට බටමිටි දෙකක් හේතු කරලා තියෙනවා එකිනෙකට. වී අකුරක් උඩ පැත්තට හැරෙවුවා වගේ. බාහිර බටමිටියේ වැටුණා ඩොක් ගාලා. දැන් මේකට පවතිනවද? මේ අනිත් පැට මිටිය. ඔව් පවතින්නේ නැහැ. ඒක වටන්න ඕනේද වැටෙනවද? නිකම්ම. වැටෙන නිකම්ම වැටෙනවා. දැන් ඔබ දැක්කේ නැද්ද? එහෙනම් ඔබ මම සහ ලෝකය කියලා හදාගෙන තිබුණා. මම ඉන්නවා අම්මා තාත්තා මම මේ පැත්තේ ඉන්නවා මට හම්බුෙන් මම දකින අම්මා මම මම මට ඇහෙන අම්මා නේද එතකොට මම සහ ලෝකය කියනකොට අම්මා තාත්තා දුව පුතා පුතු මේස ගෙවල් වාහන බුදුහාමුදුරුවෝ ඉර හඳ තාරකා ගන්ධා ඇලදොලවල් මේ කියන ඔක්කොම ටික ලෝකය. මම සහ ලෝකය කියලා ඔබට තිබුණානේ. දැන් ලෝකෙට මොකද උනේ එකපාරම? ආ එහෙනම් එහෙනම් ලෝකේ ඉවරයි නේද අර එළිය එළිය ලෝකේ ඉවරයිනේ අභ්‍යන්තර බාහිර කතා දෙකක් නැහැ නේද ඉවරයි ආ අන්න බටමිලි දෙකෙන් එකක් ගන්න දැන් ඔබ දකිනවා නේද මේක හිතේ කතන්දරයක් කියලා හිතේ ප්‍රශ්නයක් කියලා ප්‍රශ්නයක් කියලා අන්න දැන් ඔබ කොටු වෙනවා හිතකට කොටු වෙච්ච සත්‍යයක් කියන තැනට. මේක පිළිවෙලට එන්න ඕනේ. දැන් බලන්න දැන් බලන්න ඔය හිතේ හැදිච්ච මම කියන ඇහැ ඔබට අල්ලන්න පුළුවන්. ඔබගේ ඇහැ අල්ලන්න පුළුවන්. ඔබට ඔබ ඔබ ඔබට ඇහැක් තියනවා කියලා ඔබට හම් වෙන්නේ කොහොමද? සිතුවිල්ලක්නේ. ඇහැ කියනවාද ඇහැ කියලා? නෑ. කන කියලා හම් වෙන්නේ සිතුවිල්ලක්නේ. දිව කය කියලා හම්බ වෙන්නේ සිතුවිල්ලන්නේ. හා ඔය එකක්වත් ඔබට අල්ලන්න හොල්ලන්න කරන්න පුළුවන්. එතකොට කෝ දැන් මම? හිතට බලන්න. ඔය විදිහට ඔන්න බලන්න. මට ඔක්තිනින් ඔබට පෙන්වන්න ඕනේ මේකයි. මේ හිතේ හැදෙන චිත්ත රූපය රූපීසාරයෙන් ගන්න කිසිම දෙයක් පණවන්න බෑ මෙතනට. ඒ කියන්නේ අසාර කට්ටේන අනත්තා කියන්නේ ඔන්න උතනට. අසාර ස්වභාවයෙන් දකින්න කියනවා. මේක හේතුඵලවනි හටගatti පටිච්චසමුප්පාද පටිච්චසමුප්පන්නෝ ඉපදිච්ච ගන්නේ. අම්මා කියන්නේ. ඇහැ කියන්නේ, කන කියන්නේ, දිව කියන්නේ. ඔබට තේරුණාද? මගේ කය කියන්නේ මේ ඔක්කොම හේතුඵලව හටගත් එක. මේකේ ආත්මීසාරයෙන් ගන්න දෙයක් තියනවද? නෑ. අන්න අසාර කට්ටේන අනත්ත. අන්න තියෙන අනත්ත කියන ස්වභාවය. දැන් ඔබ දැක්කද අන්න එහෙම ගන්න දෙයක් නැත්තම් එතන මොකද ශුන්‍යයි නේද? ආන්න ශුන්‍යත ඔබ දකින්න ඕනේ ශුන්‍යයි කියලා ඔන්න ඔය අර්ථේ. අසාර අර්ථේ. අසාර කට්ටේන අනත්තා කියන අර්ථයෙන් තමයි දකින්න ඕනේ ශුන්‍යයි කියලා. මේකේ ගන්න සාරයක් තියනවද කිසිම දෙයක් මේ හිතේ ඇදින මේ චිත්ත රූප ටිකේ? මේ උපාදාය රූප වල ගන්න කිසිම සාරයක් තියනවද? අන්න එතනින් අන්න එතනින් ශුන්‍යයි කියලා දකින්න ඕනේ. ඔබ දැක්කා. එහෙනම් දැන් බලන්න මුලින්ම අම්මා ඉපදි අම්මා අම්මා ওই විදිහට ඔබ දැන් ඇස් ඉදිරි පිටට අම්මා මේ රූපයක් වැටෙනවා හිත ඇහැට වර්ණ සටහන හිත හදාගන්නවා අම්මා කියලා. ඔබ අවුරුදු 10ක් ආපස්සට යනවා. ඔබ ඉන්නේ අන්න පෙර කඳපිලිවෙත බලාගෙන පුබ්බේ නිවාසානුසඥාණයෙන් ඔබ අතීතයට යනවා. අතීතයට ගිහිල්ලා ඔබ ඉන්නේ ඒ මොහොතේ. අන්න ඒ මොහොත මෙහි මොහොත වෙනකොට වර්තමාන මොහොතක්. එහෙනම් අතීතය කියලා කතාවකුත් නැහැ අනාගතය කියලා කතාවකුත් මෙතන නැහැ වර්තමාන පච්චුප්පන්න මොහොතක් විතරයි. හරිනේ? ඔන්න බලන්න. මේ මොහොතෙත් ඇහැට රූපේ වැටෙනවා. ඇහැට ඇහැට වර්ණ සටහනක් වැටෙනවා. හිත හදාගන්නවා අම්මා කියලා. පේන එකට අදාළ එකක් නෙමෙයි හිත හදාගන්න. හොඳට බලන්න. ඇහැට ඇහැට වර්ණ සටහනක් වැටෙනවා. හිත හදාගන්නවා අම්මා කියලා. පේන එකට අදාළ එකක් නෙමෙයි හිත හදාගන්න. හොඳට බලන්න. ওই විදිහට ওই විදිහට ওই විදිහට මුලින්ම අම්මා ඉපදිච්ච මොහොතට ඔබ යනවා. අන්න මුලින්ම අම්මා ඉපදිච්ච මොහොතට මොහොතකට පෙර ඔබේ ලෝකේ අම්මා හිටියේ නැහැ. එහෙනම් එක මොහොතක ඔබ දැක්ක අම්මා අම්මා ඉපදුනේ කොහොමද වර්ණ සද්ද ගැට සද්ද වර්ණ ගැට ගහලා අම්මා එක මොහොතක ඉපදුනා. අම්මා හිටියා නෙමෙයි. තිබුණා නෙමෙයි. ඉන්නව නෙමෙයි. ඉපදුනා. අම්මා ඉපදුනා අම්මා ඉතුරු නැතුව නිරුද්ධ වෙලා තාත්තා ඉපදුනා තාත්තා ඉතුරු නැතුව නිරුද්ධ වෙලා බෝනික්කා ඉපදුනා බෝනික්කා ඉතුරු නැතුව නිරුද්ධ වෙලා කිරි බෝතලේ මම ওই විදිහට අද වෙනකන් ඔක්කොම ඉපදුනා. ඒ මොහොතම නෙමෙයිද දැනුත් තියෙන්නේ. ඒ කියන්නේ අතීතයේ අම්මා හිත ඉඳලා නැතුව එකපාරමනේ අම්මා ඉපදුණී කරුවට නේ. ඒකම නෙමෙයිද දැන් වෙන්නේ. හොඳට බලන්න. හොඳද? චක්කු සම්පස්සේ දැන් ඉපදෙන්නේ. චක්කු සම්පස්සා වේදනාව දැන් ඉපදෙන්නේ. සංඥා සංකාර විඥාන දැන් ඉපදෙන්නේ. එහෙනම් අතීතන්නා වාගමියන් අතීතයේ ගෙවිලා ගිහිල්ලා ඉවරයි නේද? ඒ කතන්දරයක් මෙතන නෑ නේද? මෙතන නෑ. මේ පච්චුප්පන්න අනාගතයට ගියෙත් නෑනේ. ඉතුරු නැතුව නිරුද්ධයිනේ. එහෙනම් පච්චුප්පන්න මොහොතේ යමක් විද්‍යමාන වෙනවා ඒක බොරුවක්. ඔබ දැක්කද ඒක? ඒ කියන්නේ ඔබ කණ්ණාඩියක් ඉදිරි පිටට යන්නේ තියෙන රූපයක් දකින්නද? ඒ කියන්නේ ඔබ කණ්ණාඩියකට යන්න කණ්ණාඩියක් ඉදිරි පිටට යන්නේ කණ්ණාඩිය ඔබේ රූපේ තියනවා කියලා හිතාගෙනද නැත්නම් එබෙනකොට වැටෙනවා කියලා හිතාගෙනද? එබෙනකොට වැට එබෙනකොට තමයි වැටෙන්නේ. නමුත් අපි යන්නේ හිතාගෙන එහෙම රූපයක් තියනවා කියලා හිතාගෙන. අවිද්‍යාවෙන් යන්නේ. දැන් මෙහෙමයි. මං අහන්නේ දැන් මෙහෙමයි. දැන් ඔබට කණ්ණාඩිය ඉස්සරහට කියලා කොණ්ඩේ තීර ගන්න ඕනේ. ඔබ කොණ්ඩේ පීර ගන්න කණ්ණාඩි ඉදිරි පිටට යන්නේ කණ්ණාඩි ඔබ යන්න ඉස්සලා වැටලා තියෙන වැටෙන රූපේ කොණ්ඩේ තීරන්නද? ඉදිරිය පෙට්ට ගියාට පස්සේ වැටෙන කොණ්ඩ එහෙනම් අති එහෙනම් ඒ කියන්නේ ඔබ යන්න ඉස්සෙල්ලා ඔබේ රූපේ වැටලා නැහැ නේ කණ්ණාඩියේ නෑ එහෙනම් අතීතයේ කතන්දරයක් නැහැ නෑ ඔන්න බලන්න එහෙනම් එබෙන්න පෙර තියෙනව නෙමෙයි කණ්ණාඩියට එබෙන්න ඉස්සෙල්ලා කණ්ණාඩියට ඔබේ රූපේ වැටුන්නේ නැහැ නේ ඔන්න බලන්න කණ්ණාඩියට එබෙන මොහොතේ යම් පිළිබිඹුවක් එනවා විද්‍යමානයක් තියෙනවා තියෙනවා ඔන්න බලන්න ඒක හරියට අර ගිනි බෝලේ කරකවන ගිනි වලල්ල වගේ හරි ඒක හරියට අර සිතේ හටගන්න චිත්ත රූපේ වගේ එකක්. කිසිම සාරයක් තියෙන දෙයක් නැහැ. ඔබේ රූපේ කණ්ණාඩියේ තියනවාද? නැහැ. ඔබේ රූපේ කණ්ණාඩියේ තියනවනම් ඒ රූපෙට බත් කවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කණ්ණාඩියේ තියෙන රූපෙට පොඩ්ඩේ පීරන්න පුළුවන් වෙන්න ඕනේ. ආ ඒ එකක්වත් අර වගේම පිළිපිපුවක් නේද අතන තියෙන්නේ. මේ හිතේ හැදෙන චිත්ත රූපේ වගේ එකක් නේද? අර ගිනිවලල්ලේ විද්දිමානයේ වගේ එකක් නේද? අර ගිනිවලල්ලේ විද්දිමානයේ වගේ එකක් නේද? හරි බලන්න. ඔබ කණ්ණාඩියෙන් ඉවත් වුණාට පස්සේ ඔබේ රූපේ කණ්ණාඩියේ තියෙනවා කියලා ඔබට හම්බ වෙනවද? ඔබට හිතෙනවද? තවදුරටත් ඔබේ රූපේ කණ්ණාඩියේ තියෙනවා අප්පෝ කවුරු හරි දකිද්දක් නැහැ කියලා. ඈ? එහෙම හිතෙන්නේ. ඒ කියන්නේ ඔබ ගමනක් යනවා ඔබ කණ්ණාඩියෙන් කොණ්ඩේ පීරගෙන ගමනක් යනවා මගදී බස් එකේදී මතක් වෙනවා යෝ තාම රූපේ තියෙනවද දන්නේ ගෙදර යන්න ඕන ඉක්මනට කණ්ණාඩිය වැටලා තියෙනවද දන්නේ කණ්ණාඩිය තියෙන මේ බිත්ති එල්ලලා ආවා කියලා. එහෙම වුණාද කවදාවත්? <laughs> එහෙනම් ඔබට ඔතෙන්දි තේරෙනවද? පොඩි ගැප් ගන්න. ඒ කියන්නේ ඔබ කණ්ණාඩියට එබෙන මොහොතේ ඔන්න බලන්න එබෙන මොහොතේ යම් පිළිබිඹුවක් කණ්ණාඩියට වැටෙනවා. ඒක ඔබේ රූපය කියලා ගන්න පුළුවන්ද? බෑ. ගන්න බෑ. ඒක හරියට අර හිතේ වැටෙන චිත්ත රූපය වගේ. ඇහැ රූප ගැටෙනකොට හිතට වැටෙන චිත්ත රූපය වගේ. ඒක හරියට අර ගිනි එහෙනම් අතීතයෙන් ආවේ නෑනේ මෙතන ටිකක් නේ. අන්න බලන්න. අතීතේ ඔබ කණ්ණාඩියෙන් අයින් වුණාම අනාගතයට ගියෙත් නෑනේ. ඒ කියන්නේ කණ්ණාඩිය රූපේ නැවතුන්නේ නෑනේ. අනාගතයට ගියෙත් නෑ. එහෙනම් අතීතයයි අනාගතයයි අයින් කරන්න පුළුවන් නේද? එකයි නේද තියෙන්නේ. මේ පච්චුප්පන්න මොහොතේ කතන්දරයක් විතරයි නේද? විතරයි තියෙන්නේ. එහෙනම් බලන්න ඔබට මුලින්ම අම්මා ඉපදිච්ච තැන ඉඳලා ඒ සිද්ධියමයි දැනුත් වෙන්නේ. ඒ මොහොතමයි දැනුත් වෙන්නේ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඔබට දැන් තේරුණා දේශින්නේ. එහෙනම් ඔබට දැන් අතීතේ අතීත සංඥා කියලා එකක් කතා කරන්න තියෙනවද <laughs> දැන් ඔබට අර අර අතීතේ දාගත්ත දත්ත ඒව ගැන කතා කරන්න තියෙනවද? ඔබට දැන් තේරුණා නේද සිද්ධිය? ගැඹුරු ඔබට දැන් තේරුණා නේද සිද්ධිය? හ්ම්. ගැඹුරු වැඩිද දන්නේ මං ගිය ස්පීඩ් එක වැඩිද දන්නේ නමුත් නෑ වැඩි නෑ තේරුණා තේරුණාද ඔබට ඔබ ඔබ ඔබ කිව්ව ඔබ ඔබ ඔබ පරිශීලනය කරපු දේශනා ඔබ පරිශීලනය කරන සෝයිනාංශේලා ගැන කිව්වනේ ඉතින් උන්නාංශේලාගේ දේශනා බොහොම ගැඹුරින් යනවා බොහොම ගැඹුරින් බොහොම හොඳින් ඒ දේශනා ඇත්තටම මේ ලෝකෝත්තර ධර්ම කියවෙන්නේ ඉතින් නමුත් එතන අර එක්කිනාට එක්කිනාට කරන දේශනා නෙමෙයි group එකකට නේ කරන්නේ. එතකොට සමහරක් වෙලාවට ඔබගේ ඔබට හරියටම නැති වෙන්න අන්න මේකයි. එතකොට එතකොට ඔබට හරියටම මේක ලෙහුන් නැත්තම් මේ ඔබ සමහරක් වෙලාවට හරි කියලා හිතාගෙන යනවා. එහෙනම් දැන් බලන්න. ඔන්න දැන් ඔබට මම පෙන්වන මේ ත්‍රිවික්‍යාව කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ඔබ මේ කකුලට ගිය තැන දිරේද? ඊට ඉස්සෙල්ලා අම්මා හිටියේ නැහැ කියලා. තාත්තා හිටියේ නැහැ පෙර නොතිදී අම්මා ඉපදිලා තියෙන්නේ කියලා පුබ්බේ නිවාසානුස්සති යන්නේ පෙර කඳ පිළිවෙත බලාගෙන මුලටම ගිය තැනදී නේද දැක්කේ. ඊට මොහොතකට ඉස්සෙල්ලා ලෝකේ කොහෙවත් එහෙම කෙනෙක් හිටියේ නැහැ කියලා. අන්න පුබ්බේ නිවාසානුස්සති ඥානය. මේ හටගන්න හිත පෙර නොතිදී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන්නේ ෂණික උපතමරණිය නෙමේද හිතේ. ඒ කියන්නේ හිත හට ගන්නවා හිත නිරුද්ධ වෙනවා. අම්මා කියන හිත හටගත්තා නිරුද්ධ වුණා. පංච උපාදානස්කන්ධයක් හටගත්තා දුක්ඛස්කන්ධයක් හටගත්තා ඉපදුනා ඒක නිරුද්ධ වුණා. ආයෙත් හේතු සකස් වුණා. ආයෙ පංච උපාදානස්කන්ධයක් හටගත්තා ආයෙ නිරුද්ධ වුණා. හිත හට ගන්නවා හිත නිරුද්ධ වෙනවා. ඔය කියන්නේ මොකද්ද? සිතේ ෂණික උපත මරණය නෙමෙයිද? උපත මරණ. එහෙනම් ඔතන තියෙන චුති උපපාත ඥානෙ නෙමෙයිද? ඥාන ඔව්. ආ දැන් ඔබ දැක්කද? දැන් ඔබ දැක්ක නේද මේක මේ සිත තුළම ගොඩනැගෙන කතන්දරයක් කියලා? එහෙනම් මේ ආශ්‍රව නිසායි ඔබ කතන්දරයක් කියලා. එහෙනම් මේ ආශ්‍රව නිසායි ඔබ දැක්ක නේද මුලින්මත් රැවටුනේ ආශ්‍රව නිසා කියලා. ආශ්‍රව නිසා. එහෙනම් දැනුත් රැවටෙන්නේ මේ සිතේ තියෙන ආශ්‍රව නිසා කෙලෙස් නිසා කියලා ඔබ දැන් දකිනවා නේද? ඔව්. ඔබ දැන් ඕක දකින්න දකින්න දැන් ඔබට එළියට දුවන්න තියෙන අවස්ථාව තියෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. අඩු වෙනකොට දැන් මොකද කෙලෙස් නිවාරණය වෙන්නේ නැද්ද ටික ටික? නිවාරණ. එහෙනම් ඒ කියන්නේ රැවටි මෙච්චර කාලයක් ඔබ රැවටිලා හිටියනේ එළියේ එළියේ තියනවා කියලා දෙයක්. ඔව්. රැවටීම කියන්නේ සැපද දුකද? දුක. දුක. ඔන්න බලන්න. ඒ එළියේ තියෙන එකට නේද හොඳයි නරකයි කියලා ගැට ගැහුවේ. ඔව්. එහෙනම් හොඳයි කියලා ගැට ගහපු තැනත් තිබිලා තියෙන දුකක් නේද? නරකයි නේද? ඔව්. සැපයි කියලා ගත්ත තැනත් ඇයි මුලම දුක නම් ඒකේ සැපයි දුකයි කියලා දෙකක් තියෙනවා දෙකයිද තියෙන්නේ? දුකම විතරද? ඒක. එකයිද? ආ. එතකොට බලන්න ආ. එතකොට බලන්න ඔබ එහෙනම් මෙච්චර කාලයක් එළියේ තියනවා කියලා හිතපු තැනම රැවටිලා. ඒ කියන්නේ මුලාව. ඒ ගැන නොදන්නාකම තමයි රැවටිලා ඉන්නවා කියලා නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව. ආ දැන් ඔබ දැක්කා කියන්නේ විද්‍යාවට පහළ වුණා. ඒ විද්‍යාව පහළ වුණා. ඒ කියන්නේ ඔබ නොරැවටීමට ආවා. අන්න නොරැවටීමට අහපු තැන දැන් බලන්න දැන් දකින්නේ සිතේ කතන්දරේ තමයි දැන් දකින්නේ. එතකොට සිතේ කතන්දරේ මෙහෙම දකින්නට ඉස්සල්ලා එළියට දාපු ලකුණු වටිනාකම් ටිකට දැන් මොකක් වෙයිද? අඩේ. ඔම ටික නැති. ඔබ දකින්න නේද ඔබේම චිත්ත රූපේටයි ඔබ ගැටෙන්නේ කියලා. ගැටෙන්නේ කියලා. අන්නේ දකින්න දකින්න දැන් මුලාවෙන් මිදෙනවා. දැකේ දකින්නවා කියලා කියන්නේ නොරැවටීම. නොරැවටීම කියන්නේ මුලා මුලාවෙන් මිදිලා. ඒ කියන්නේ අමෝහය තුල ඔබ ඉන්නේ. මෝහයට අහු වෙලා නැහැ. එතන ඉන්නකොට අර රාග ඇලෙන ගැටෙන දෙකට මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා නේ. ඒ කියන්නේ රාග දේශ කියන ප්‍රමාණයට මෙතකොට අතෑරෙන්නේ නැද්ද? ඔව්. ඔබ අතෑරියද? නෑ අතෑරෙනවා. ඒක අත්දැකීමෙන් දැනෙනවා. ඒක ඔබට මම ඒක තව පැත්තකින් පෙන්නන්න බුද්ධ න්‍යායයට අනුව. ඔබ මේක දකින්න දකින්න අන්න ඔබ ඔබ තුලට සද්ධා ඔබට ඔබට ඔබට අප්‍රමාණ සද්ධාව බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ කෙරෙහි මේ මේ සංඝ රත්නයේ කෙරෙහි ඇති වෙනවා. අන්න සද්ධාව වැඩෙනවා. සද්ධාව වැඩෙනකොට සද්ධා වීරිය වීරිය ඔබට ඇති වෙනවා. මේක තව තව තව තව දකින්න. සද්ධා වීරිය සති. අන්න සතිය පිහිටන්න ගන්නවා. සබ්බ සද්ධාවීරිය සති සමාධිය යන්න සතිය පිහිටනකොට සමාධියකට එනවා. මේක දුවන්නේ නැහැ දැන්. කම්පණය වෙනවා අඩුයි. එළියට දුවන්නේ නැහැ. අන්න ප්‍රඥාව දියුණු වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? ඔය මොකද්ද? බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ ඉන්ද්‍රිය ධර්මය. ඔබට ඉන්ද්‍රිය උපහිටන්න පටන් ගන්නවා. ඉන්ද්‍රිය උපහිටනකොට ඉන්ද්‍රිය උපහිටලා නිකන් ඉන්නේ නැහැ. බල ධර්ම හැටියට පියාණන් වහන්සේගේ ශාසනයේ ඉන්ද්‍රිය ධර්මය. ඔබට ඉන්ද්‍රිය උපහිටන්න පටන් ගන්නවා. ඉන්ද්‍රිය උපහිටනකොට ඉන්ද්‍රිය උපහිටලා නිකන් ඉන්නේ නැහැ. බල ධර්ම හැටියට ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය බල ධර්ම හැටියට. සද්දා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය බල ධර්ම ක්‍රියාත්මක වෙනකොට ඔබ අතෑරියේ නෑ. හැබැයි ඒ ප්‍රමාණයට අතෑරුණා නේද? එහෙනම් ඔබ දැක්කද කවුද ඒක උනේ කොහොමද කියලා? අන්න අර සද්දා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය බල ධර්මයන්ගේ ක්‍රියාකාරී. ඔබ දැක්කද ඒක? ආ. දැන් ඔබට තේරුණාද මේ සිද්ධිය කොච්චර කොහෙටද යන්නේ කියලා? එතකොට බලන්න එහෙනම් මේ සිතේ කතන්දරේ කෙනෙක් පුද්ගලයේද අවිද්‍යාව තියෙනකන් ඉපදෙන ධර්මතාවයක්ද? අවිද්‍යාව තියෙනකන් ඉපදෙන ධර්මතාවය. ආ දැන් ඔබ මේක දැක්කට පස්සෙත් ඔබට මේක නතර කරන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ ඇහැට රූප ගැටෙන එක නතර කරන්න පුළුවන්ද? කනට සද්ද එන එක විපාක වට්ටියක් ක්‍රියාත්මක වෙනවනේ. බා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේක හට ගන්නවා. හැබැයි ඔබ රැවටෙන්නේ නැහැ. රැවටෙන්නේ. ඔබ එහෙනම් ක්‍රියාසිතක් හැටියට පරිහරණය කරනවා. ආ ඔබට මේක නවත්තන්න බෑ. ඔබ මේක ක්‍රියාසිතක් හැටියට පරිහරණය කරනවා. ප්‍රඥාවෙන් දැකලා. ඔබ මේකට ඇලෙන්නෙත් නෑ, ඔබ මේකට ගැටෙන්නෙත් නෑ. ගැටෙන්නෙත් නෑ. ලෝකයේ ඔක්කොම ගිනි අරගෙන දුවනකොට ඔබ සිසිලසින් ඉන්නවා ඒක. මේ ඒක නේද වෙන්නේ? ඇයි බලන්න ඇතුලේ ඇතුලේ කතන්දරේම දකින්නකොට හිතටමයි රැවටෙන්නේ කියලා දකින්නකොට ඒ හිත මම නෙමෙයි කියලා දැක්කම ඒක ධර්මතාවයක් කියලා. එහෙනම් හිත ඔබේ නෙමෙයිනට ඔබට ගන්න ඔබ කියලා ඔබ කියලා කිසි දෙයක් මෙතන පලවන්න බෑනේ දැන් මේ. දැන් ඔබ දැක්කනේ ඉද සිද්ධිය. එහෙනම් සත්‍යේ පුද්ගලයෙක් මෙතන දැන් පැනවීමක් වෙන්නේ නෑනේ. නෑ. ඔබ මේක නුවණින් දකිනවා. අවිද්‍යාව අවිද්‍යාව නිසා තමයි. ආ දැන් බලන්න ඔබ මේක දකින්න දකින්න උදැල්ලකින් වැඩ කරනකොට තලෙත් ගෙවෙනවා පිටත් ගෙවෙනවා නේ. අන්න ඒ විදිහට කෙලස් ගෙවිලා යනවා. එන්න එන්න අඩු වෙනවා. ඒ අඩු වෙන්න අඩු වෙන්න ඔතන හිතේ කම්පණය අඩු වෙනවා. හිතේ කම්පණය අඩු වෙන්න අඩු වෙන්න හිතේ චලිතය අඩු වෙනවා. හිතේ චලිතය අඩු වෙන්න අඩු වෙන්න ගින්න නිවෙනවා. කොයි ගින්නද නිවෙන්නේ? ඇතුලේ ගින්න. මොන ගින්නද? 11 ආකාරයකම ගින්න නිවෙනවා. රාග දේශ මොහක ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස කියන ගිනි 11ම නිවෙනවා. දැන් ඔබට තේරුණා? තේරුණා. එහෙනම් දැන් ඔබ මුලින්ම හිටියා පොඩි දෘෂ්ටියක. ඒ තමයි අතීත දත්ත කියලා එකක්. එහෙනම් දැන් ඔබතුමාට ඔබතුමීට දැන් කෙලිම පද්දේ කරත්ත සූත්‍රයටම යන්න පුළුවන් නේද? අතීතන් නවාගමෙය්‍යන්. ලප්පටිකම් කියනාගතම් ඔබතුමීට දැන් දකින්න පුළුවන් නේද මේ සූත්‍රේ? ඔව්. සුදුහා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනේම දකින්න පුළුවන් නේද දැන්? ඉතින් බලන්න. නේද දැන්? ඉතින් බලන්න. මේක හරි සියුම්. හරි සියුම්. තාම සියුම් නිසා මේක මහ ප්‍රඥාවෙන් අල්ල ගන්න ඕන කතන්දරයක්. ඊටාමසියු. වේගවත් වැඩිද නැහැ. මේක ඔබ අහලා බලන්න. නෑ මට මමට තේරුච්ච එක තමයි මම අවිද්‍යාව කියන එක මට අර අපිට රූපෙ මේ වෙන්නේ මේ මොහොතේ අවිද්‍යාවෙන් කියන එක නිවි තිබ්බේ. ඒ හින්දා මට දැන් ඒක ලිච්චෙන ලිවිච්ච හින්දා මට ලියුණා ඔක්කොම ටික. සාදු සාදු සාදු සාදු දැන් බලන්න. ඕක වෙනකොට දැන් මොකද්ද වෙන්නේ? වේදනාපච්චය තණ්හා කියන තැනට යන්නේ නව කර්ම සකස් වෙන්නේ අන්න කඩනවා චක්‍රේ. ගේ හදන වඩුවව ඔබ විනාශ කරනවා. මේක දකින්න දකින්න ගේ හදන වඩුවව විනාශ කරනවා. තණ්හාව විනාශ වෙනවා. තණ්හාව ගෙවෙනකොට අන්න ඒ දුරු වෙලා යනවා. චන්දරාගේ දුරු වෙලා යනකොට ආන්න අවිද්‍යාව අවසානයේට නිරුද්ධ ඒක හරියට මෙන්න මේ වගේ. ඔබ මුලින්ම දැක්ක නේද මට පේන ටීවී එකයි ටීවී එක පේන මමයි කියලා දික්තියක් හැදුනා. ඔව්. ඒ දික්තිය කියන්නේම අවකාශයක් තියෙනවනේ දෙතන. අවකාශය. ඔව්. ආන බලන්න. එතකොට බලන්න ඒ අවකාශය හටගatti මොකෙන්ද අවිද්‍යාවෙන් නේද? දැන් ඔබට පේනව නේද? ආ එහෙනම් අවකාශය කියන්නේ අවිද්‍යාවට නේද? අවිද්‍යාව. අන්න බලන්න. එතකොට එතකොට බලන්න එතන රූපය කියලා අහුවෙච්ච තැනම පැවැත්ම. පැවැත්මක් කියන්නේ කාලය නේද? ඔව්. එතකොට බලන්න අන්න බලන්න දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේම යමක් කියන එක. අන්න බලන්න දුක හටගන්න හේතුව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? තණ්හාව නේද? තණ්හාව. එහෙනම් කාලයට කියන්නේ තණ්හාව නේද? කාලය කියන්නේ. ඔබ දැක්කද දැන්? එහෙනම් කාලයට කියන්නේ තණ්හාව නේද? කාලය කියන්නේ. ඔබ දැක්කද දැන් සිද්ධිය? <laughs> ඇයි? <laughs> දැක්කද? කාලය කියන්නේ එහෙනම් කාලය දැන් එළිය රූපෙට ගැටෙන අඩු වෙනකොට මේ අවකාශය අඩු වෙන්නේ නැද්ද ටිකක්? ඊගාව සැරේ. අඩු වෙනවා. ඔව්. දැන් ඔබට තේරෙනවා නේද කාලයයි අවකාශයයි තණ්හාවයි අවිද්‍යාවයි ගෙවෙන විදි. කාලය එළිය රූපෙට ගැටෙන කාලය අඩු වෙනකොට ඊගාව සැරේට ඒ අවකාශය අඩු වෙනවා. ඒ අවකාශය අඩු වෙනකොට ආයි ගැටෙන කාලය අඩු වෙනවා. ඒ කියන්නේ රැවටෙන ටික එන්න එන්න අඩු වෙනවා. අඩු වෙනකොට රාග දේශ ගෙවෙන විදි ඔය තියෙන්නේ. එතකොට තණ්හාවයි අවිද්‍යාවයි කෙලෙස් ගෙවෙන විදිය තමයි ඔය තියෙන්නේ. දැක්කද ඔබ? ඊගාවට ඔන්න ඔයගේ සිග්සැග් එක එන්න එන්න පොඩියට පොඩියට පොඩියට පොඩියට පොඩියට කියන දවසක තණ්හාව නිරුද්ධ වෙනවා ඉස්සල්ලාම ඊට පස්සේ අවිද්‍යාව නිරුද්ධ වෙනවා. මුදුන් මුල් දෙකෙන් තණ්හා <laughs> දැන් තව පොඩි කතන්දරයක් කියලා දෙන්න. එහෙනම් අම්මා කියලා දිත්තයක් ලැබුණානේ මට පේන අම්මා අම්මා අම්මා අම්මා පේන මම කියලා. ඔන්න බලන්න. ඕක දැනගatti හිතකින්නේ. අම්මා කියලා. ඔන්න බලන්න අම්මා කියලා ඉපදුනේ හිත. එතකොට බලන්න පේනවා කියන එකයි රූපයයි හිතයි. ඔන්න බලන්න. මට පේන රූපයක් රූපයේ පේන මම කියන තැන තියෙන්නේ මොකක්ද? ඔන්න බලන්න. පේනවා කියන ස්වභාවයේ තියෙනවා පේනවා කියන ස්වභාවයම නෙමෙයිද රූපය කියන්නේ. ඔව් ඒකම. එහෙනම් දෙකක් දෙකක්ද ඒක? පේනවයි රූපේ දෙකක් අන්න එකක් වුණා. ඔන්න බලන්න එකක්. ඔන්න බලන්න. මේක දැන එතකොට බලන්න මේක දැනගත්තේ හිතකින්. එතකොට හිතයි මේ පේනවා කියන එකයි මේ රූපේ තුනක්ද එකක්ද? එකක්. දැන් ඔබ කො. පේනවා. එකක්. දැන් ඔබ කො. <laughs> අන්න අවකාශය නැති වෙච්ච තැන. අන්න තණ්හාව ගෙවිච්ච තැන. අන්න කාලය නිරුද්ධ වුණා, අවකාශය නිරුද්ධ වුණා. තණ්හාවයි අවිද්‍යාවයි නිරුද්ධ වෙච්ච තැන. එතන එතන පච්චුප්පන්න මොහොතේ යමක් හටගෙන එතන එතන නිරුද්ධ වෙලා නැහැ. දැක්කද? <laughs> ටිකක් ගැඹුරු ඇති. ඒත් ඔබට මේක වටහා ගන්න බැරි වෙන එකක් නෑ. මම මේ ගැඹුරු නෑනේ. හොඳයි. හොඳයි. සාදු සාදු සාදු. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මම හිතනවා ඇති කියලා අදට ඊට වැඩිය ගෙනියන්න නැති. මම හිතනවා ඔය ටික හොඳට විදර්ශනා කරා නම් ඔබට හරි පහසුවෙන් අහුවෙනවා චක්ක දේශනාව. චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියන එක ඔබට දැන් මේ ෂණේ අහුවෙනවා. සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු කියන එක ඔබට මේ මොහොතේ අහුවෙනවා. ඒක මම ඔබට ආයෙ වන්නම් අහන්න. ඔබ ආයි මේක අහන්න දෙතුන් කීප සැරයක් අහන්න අහලා අහලා ඔබ හොද්දට මේක මේක වචන ටික වචන පද ඔක්කොම අමතක කරන්න මේක යට තියෙනවා ලොකු අර්ථයක් මේ වචන වලින් එහා අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේට අයිති ටික ඒක තමයි ප්‍රඥාවට අයිති ටික අන්න ඒ ටික ග්‍රහණය කරගන්න හරි අන්න ඒ ටික ග්‍රහණය කරන්න මේ කුණු ටික විසිකලා දාන්න එච්චරයි හරි <laughs> හොඳයි එහෙනම් ඔබ ඔබතුමීලා දෙන්නටම මේ කාලය තුල මේ ධර්ම ශ්‍රවණය කළා යම්කිසි පුණ්‍ය කුසලයක් ඔබට රැස් වෙන තේ සීල පුණ්‍ය කුසල් සියල්ලක්ම ඔබලගේ නිවන් පූර්ණ